ඉතින් අදත් අපිට ලිඛිත ප්‍රශ්න කීපයක් ලැබිලා තිනවා. අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු. අවසරයි ස්වාමින් වහන්සේ අද අපිට ලැබිලා තියෙනවා ලිඛිත ප්‍රශ්න හයක්. එකකින් හතරක් භාවනාවේ අත්දැකීම් සම්බන්ධව, ඉතුරු දෙක සාමාන්‍යයෙන් ධර්මයට අදාළ දෙක. මම මුලින්ම භාවනා අත්දැකීම් ප්‍රශ්න හතර කියවන්නම්. හොඳයි. ගරු ස්වාමින් වහන්ස මගේ මූලික කමටහන පිම්බීම හැකිලීමයි. අද පාන්දර සිටින් එකේදී මට කිසිම අරමුණක් ආවේ නැහැ. බලෙන් වගේ හිතලම හුස්ම අරගත්තා. ටික වේලාවක් යනකල් මෙවැනි අරමුණු ගන්නට අපහසු අවස්ථාවලදී අපි කුමක් කළ යුතුද? උඩ සිට පහළට ශරීරය ඔබ්සර්ව් කළ යුතුද? නැතිනම් නැගිට ගිහින් සක්මන් භාවනාව try කර යුතුයද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නෑ ඒකක්වත් නෙමෙයි. අපිට ඒ කියන්නේ එකාතකින් කියනවා නම් භාවනාවේ අපි අරමුණු සහිතව යන යුගයක් තියෙනවා අරමුණ පාවිච්චි කරලා සතිය දිනු කරගන්න යුගයක් තියෙනවා ඒකේ යම් සීමාවකට නැත්තම් ගියාට පස්සේ ඊළඟ අරමුණ ෂේ වෙලා යනවා නම් අරමුණ සම්පූර්ණයෙන්ම දුර වෙලා යනවා නම් නිමිති ගන්න බැරි තත්යකට එනවා නම් පොඩ්ඩක් ඒ தත්වයක් හිතට හුරු කරන එක වටිනවා. මොකද අපි ගැඹුරට යනකොට ගැඹුර ගැඹුරට යනකොට කොහොමද තියෙන්නේ ඒ කියන්නේ අරමුණකින් තොර ස්වභාවයකට තමයි ඇත්තටම විපස්සනාවේදී නම් හිත එන්නේ. ඉතින් ඒ නිසා අපි අරමුණක් හැමතිස්සෙම හොයනවා කියන එක එකතකින් සමත පැත්තේදී නම් ඉතින් කොහොමත් අරමුණක් ආශ්‍රය කරගෙනයි අපේ ගමන සිද්ධ වෙන්නේ. නමුත් විපස්සනාවකට නැඹුරුනහම ඊට වඩා වෙනස් ගමනක් තියෙන්නේ. හැබැයි ඉතින් මේකේ පොඩි පොඩි සංකීර්ණතා මතුවෙන්න පුළුවන් කෙනෙක් තාම හොඳට ඒ කියන්නේ අපි හිතමු අරමුණු සංස්කාර වශයෙන් අපි කියමු සංස්කාරයක් හොඳට ඉදිරිපත් කරගෙන ඒකේ ත්‍රිලක්ෂණය හොඳින් වටහා ගනිමින් ඉන්න යුගයක නම් මේ කතා කරන්නේ කොහොමත් ඉතින් අරමුණක් දුර වෙලා ගියාට පස්සේ නැත්නම් අරමුණ ෂේ වෙලා ගියාට පස්සේ අරමුණ දැනී ගියාට පස්සේ අපි ඒ தත්ත්වය පවත්වන්න උත්සාහ යුතුයි. එහෙම නැතුව අපි හිතමු තාම පටන් ගත්ත මට්ටමේ ඉන්නේ ආරම්භක මට්ටමේ ඉන්නේ. මෙතෙන්දී අපි හිතමු දැන් හුස්ම රැල්ල නොදැනී යනවා. එතෙන්දී නම් ටිකක් තව දුරටත් ඒ කියන්නේ නාසිකාග්‍රයේම හිත රඳවගෙන ඉන්නකොට නැවත අරමුණ මතුවෙන්න පුළුවන්. හුඟක් වෙලාවට වෙන්නේ අරමුණ සියුම් වෙනවා. නමුත් අපේ සතිය ඊට සාපේක්ෂව සියුම් වෙලා මදි. අපේ හිතේ සංවේදී භාවය දියුණුලා මදි. නමුත් අපි එතනම හිත තියාගෙන පොඩ්ඩක් උත්සාහවත් වෙනකොට අර නොදැනී ගිය අරමුණ නැවත දැනන ගන්න පුළුවන්. ඉතින් කාගෙද කියලා දැනගන්න පුළුවන් නම් අපිට පොඩ්ඩක් ඔව් පොඩ්ඩක් එනම් විස්තරයක් කතා කරමු මේ හුඟක් කල් තිස්සේ භාවනා කරනවද එහෙමයි ස්වාමීන් වහන්සේ අතරින් පතර බ්‍රේක්ස් වැටෙනවා ඉතින් වැඩ වැඩට ගියාම හරි එතකොට කොච්චර කාලයක් තිස්සේ අවුරුදු කීපයක් දෙකක් විතර හොඳයි එතකොට ආනාපාන සතිය වගේ දෙයක් මුල් කරගෙනද ගියේ පිම්බේ හරි ඔව් පිම්බේ මහැකිලිමනේ එතකොට පිම්බේ මහැකිලිම අපි තුමු දැන් මීට කලින් වතාවන් වලදී පිම්බීම හැකිරීම නොදැනී ගියාම මොකද්ද කළේ? ආයෙනවා ස්වාමීන් වහන්සේ ටිකකින් දැන් අද උදේ ආවෙම නැහැ. ආයෙම නැහැ. එතකොට මීට කලින් අවස්ථාවන් වලදී පිම්බීම හැකිරීම නොදැනී ගියාම ඒකම එනවා වෙනුවට කායික වශයෙන් වෙන වෙන දේවල් දැනෙලා නැද්ද? වැඩි දැනෙලා නැහැ ස්වාමීන් වහන්සේ. වැඩි දැනෙලා නැහැ. හොඳයි. එතකොට සක්මනේදී මොනවද දැනෙන්නේ? සක්මනේදී හොඳට හිත තියනවා කරන වැඩේ ගැන. එතකොට විසිර යන්නේ හරි. එතකොට ඒ කියන්නේ තාම මෙනෙහි කිරීමක් එක්කද යන්නේ? ඔසවනවා තියනවා. ඒක කියන්නේ නෑ දැනෙනවා. දැනෙනවා. ඒ කියන්නේ ඒ වෙලාවේද හිත නිශ්ශබ්දයිද? එහෙමයි. හරි. එතකොට හිත බොහොම නිශ්ශබ්දයි. දැන් හොඳට ඔසවීමක් ගානේ දැනුවත් වෙන්න පුළුවන්. ඊළඟට පාදයේ තැබුවට පස්සේ ඒ දැනෙන දැනීම එක්ක හොඳට දැනුවත්ව ඉන්න පුළුවන්. එහෙමයි. හොඳයි. එතකොට ඒවා ගැන අධ්‍යයනය කරද්දි මොකද තේරුනේ? කරන වැඩේ අර වෙන එකක් තේරුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හරි. එතකොට මුලින් මුලින් දැනිච්ච දේවල් වලට වඩා අලුත් දැමක් එහෙම දැන දැනෙනවා වගේද? එහෙම නැත්නම් දැනෙන දේත් නොදැනී යනවා වගේද? සක්මනේදී? නොදැනී ගිහිල්ලා නැහැ තාම. හරි. එතකොට ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපිට වෙන්නේ සක්මනක් අපි පටන් ගන්නකොට අපි තුම මෙනෙහි කිරීමක් එක්ක පටන් ගන්නවා. වර්තමානට හිත ගන්නවා. ඊට පස්සේ ඉතින් අපි හිතමු ඕක තද ගතියක් වගේ සාමාන්‍ය අපිට සරලව දැනෙන දෙයක් අල්ලගෙන යනවා. හැබැයි ටිකක් අපි එහාට යනකොට උත්සාහත් වෙන්න ඕනේ මේකේ මීට වඩා දේවල් තියෙනවා කියලා තවත් ඒ දැනෙන දේවල් ටිකක් සියුම්ම දැක ගන්න දැනගන්න උත්සාහත් වෙන්න ඕනේ. එහෙම දෙයක් කළා තියෙනවද? උත්සාහ කරනකොට ස්වාමීනි වීරිය වැඩි වෙනවා මගේ. එතකොට අර තියෙන එකත් නැතිලා යනවාද? ඒ කියන්නේ හිත විසිරෙන්න ගන්නවද? එහෙමයි. එතකොට දැනට හුඟාක් වේගෙන් සක්මන් කරනවද නැත්නම් සාමාන්‍ය Tamanට සරල වේගෙන් යන්නේ? හැමදාම සක්මන් භාවනාවෙත් යදෙනවද? මේ සයන්හන්සේ හුඟක් වෙලාවට කරනවා. කරනවා. ඒ කියන්නේ කරන වෙලාවට සක්මන් භාවනාවත් එක්කම තමයි භාවනාව කරන්නේ. එහෙම කිව්වත් හරිද? හොඳයි. සක්මන් භාවනාවේ අවසාන අපි දැන් පැයක් සක්මන් කරනවා කියලා. ඒකේ අගටයක් වගේ යනකොට කොහොමද නිකන් තේරෙන්නේ? සමහර දවස්වලට සිත විසිරෙන්න යනවා. සමහර දවස්වලට නෑ. අග හරියදී. හොඳයි. දැන් අද අද සක්මනේදී වෙනද වගේමයි. හැබැයි අර උදේ තමයි අර පිම්බීම හැකිලිම ආවේ නැත්තේ. ඔව්. දැන් මං කිව්වේ සක්මනේදී වෙනද වගේම ඒ විදිහට හොඳට කියන්නේ හිත තැම්පත් වුණා. දැන් අරමුණත් එක්කම ඉන්න පුළුවන් ගතිය ආවා. ඊට පස්සේ ඒකත් එක්ක ගිහිල්ලා වඩුණා. උදේ පාන්දර නම් වැඩි සක්මන් කරේ නැති හන්දා ඒකද දන්නෙත් නැහැ. ආයි පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ සමහරවිට ඒ කියන්නේ උදේම පරයන්කේදී පොඩ්ඩක් කියන්නේ නිදිමත එක්ක පොඩි මිශ්‍ර වීමක් කරහා අමුත් ඒ කියන්නේ ටිකක් නිදිමත මිශ්‍ර මේ සමාධියකුත් එනවා. අපි ඕක ටිකක් පටලවා ගන්නවා සමහරවිට. දැන් ආනාපාන සතිය වඩන්න ගියාමත් සමාධිමත් භාවයක් එනවා. ටිකක් නිදිමතත් එක්ක කලවම් වෙලා. ඒ වගේමයි බිම්බිම හැකිරීමෙදිත් ඔය දෙයම වෙන්න පුළුවන්. ඒක හැබැයි ඒ තරම්ම පිරිසුදු සමාධියක් නෙමෙයි. දැන් එතෙන්දි නිකන් අඩ නින්දක් නින්දකුත් නෙමෙයි මේ හැබැයි හොඳ පිරිසුදු සමාධියකුත් නෙමෙයි හිතේ අවදිමත් භාවය නිකන් අඩු අඩු මට්ටමක තමයි තියෙන්නේ. දැන් පිම්බීම හැකිලීමක් ගානේ පිම්බීමක් ගානේ හැකිලීමක් ගානේ අපි හොඳට අවදියෙන් ඉන්නවා නම් ඒ ඒ ඉන්න අවස්ථාවේදී අපි හිතවන්න පිම්බීමක් බොහොම සියුම්ම දැනෙන්න යනවා දැනීගෙන යනවා හැකිලීමක් සියුම්ම දැනීගෙන යනවා එහෙම නැත්නම් පිම්බීම් රාශියක් වගේ දැනීගෙන යනවා හැකිලීම් රාශියක් වගේ දැනීගෙන යනවා මේ අවස්ථා දෙකෙන් කොහොමද අත්දැකලා තියෙන්නේ? රාශියක් වශයෙන් දැනුණාද නැත්නම් තනි පිම්බීමම එහෙම්ම තියෙනවද? ඩයෆ්‍රෑම් එක අර ඉන් බ්‍රෙත් එකේදී ෂෝට් බ්‍රෙත්. හරි. ඒක ලොංග් බ්‍රෙත්. ඒක තමයි මම මෙන්හි කරන්නේ. Short breath long breath. හරි. ඩයෆ්‍රෑම් එක එකපාරට වෙනවා කොටයි. ඒකට අවුට් බ්‍රෙත් එක දිගයි. හරි. හුඟක් වෙලාවට. අහහ. ම්ම් කමන්නේ ඒක <clears throat> වරදක් නැහැ. ඒකෙදි දැන් පොඩ්ඩක් යන්න දැන් එතන වෙන මේ මේ දිග කෙටි භාවය මෙතන මේ සිද්ධ වෙන චලනය දැන් ඕකේ අපි දීපු ඒ නම්ගම් ටික අතහැරලා හුදු මේ දැනීමක් පමණයි. දැන් අපි සාමාන්‍යයෙන් නම්ගම් දීලා තියෙනවානේ මේක මේ පිම්බීමක් මේක හැකිලීමක් තම මේක ආස්වාසයක් මේක ප්‍රස්වාසයක් කියලා අපි දීපු නම් ටිකනේ තියෙන්නේ. ඒ ටිකත් හිතෙන් අයින් කළා දාලා බලන්න තවත් ටිකක් හිතට සරල වෙන්න දීලා තවත් ටිකක් හිතට සියුම් වෙන්න දීලා දැන් මෙතන හුදු දැනීමක් තියෙනවා. ඔන්න ඇතුළට ඇතුල් වෙන දැනීමක් තියෙනවා නැත්නම් පිටතට ඇතුල් වෙන ඇතිල් වෙන දැනීමක් තියෙනවා. නැත්නම් දැන් පිම්බීම හැකිලීමේදී නම් ඇතුළට චලනයක් තියෙනවා එන නැත්නම් පිටට චලනයක් තියෙනවා. අන්න වගේ තවත් අර සූක්ෂම මට්ටමකට ගන්න. එහෙම ඒකත් එක්ක ඉන්න. ඒකේ කොහොමද ඊළඟට බලන්න මුලින් එහෙම දැනීමක් තිබුණ නැහැ. ඇතුළට චලනයක් තිබුණ නැහැ. ඔන්න දැන් ඇතුළට චලනයක් පටන් ගත්තා. ඔන්න ඒක අවසන් වුණා. මුකුත් නෑ ඊළඟට. ආයෙත් ඔන්න පිටතට චලනයක් තිබුණේ ඔන්න පිටත චලනයක් පටන් ගත්තා. ඊට පස්සේ ඒකත් අවසන් වුණා. ඊට පස්සේ ආයෙ මුකුත් නෑ. ඔන්න ඔය විදිහට පොඩ්ඩක් බලන්න. ඒ තුලදී අපේ හිත තවත් වෙන පැත්තකට හැරෙනවා. කියන්නේ විශේෂයෙන්ම යා අනිත්‍ය සංඥාව දිනු කරගන්නකොට අපිට අවශ්‍ය වෙනවා අර මුකුත් නොතිබී හට ගන්නා ස්වභාවය. ඊට පස්සේ ඔන්න ඒක සුළු මොහොතයි ඊට පස්සේ නැතිලා යනවා. සායත් මුකුත් නැහැ. ආයෙත් ඔන්න මුකුත් නැහැ. ආයතන අලුතෙන් එකක් හට ගන්නවා. ආයි ඒක සුළු මොහොතයි ආයි නැතිලා යනවා. අපිට අන්නේ සංඥාව හොඳට හිතේ වර්ධනය වෙන්න ඉඩ දෙන්න. ඒ හරහා යද්දී බලන්න අරමුණ නැතිවීමක්. ඒ කියන්නේ හොඳට මේක දැනි දැනි තියෙනවා. මේම ඇති වෙනව නැති වෙන ස්වභාවය දැනි දැනි තියෙනවා. එහෙම තිබිලා ඔන්න එකපාර නිකන් සමනය වෙච්ච ස්වභාවයකට යනවා. ඒකද වෙන්නේ කියලා පොඩ්ඩක් ආයි පරීක්ෂා කරලා බලලා කියන්න. හොඳයි. හොඳයි. හොඳයි. ස්තුතියි. හොඳයි. දෙවනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්ස භාවනා අධ්‍යක්ීම් පහත පරිදිය පරිදිය පරියංකය මූලික කමඨහන සිතුවිලි ලෙස බලා සිටීම ඊයේ දින උදෑසන සිතේ කලබල නොසන්සුන් බවක් දැනිනි පස්වරුවේ සිතේ සංසුන් බවක් දැනිනි සිතුවිලි වේගයද අඩු වී තිබිනි බොහෝ අවස්ථාවලදී සිතුවිල්ලක් ලෙස දැනුනේ ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවයි හුස්ම දෙකක් අතර පරතරය සිතුවිලි තොර බව දැනුනි. ඒ අතර හුස්ම දිග හුස්ම කෙටි හුස්ම සීතල ආස්වාස උණුසුම් ප්‍රාස්වාස හැකිලීම් පිම්බීම් දෙස බලා සිටීමි. බොහෝ දුරට පිටතින් එන සිතුවිලි නතර වී තිබිනි. ශරීරයේ තදවීම් ස්පර්ශවන ස්ථාන කැසීම් ශරීරයේ ශෛල දඟලන බවක් දැනිනි. හෘද ස්පන්දනය විටින් විට දැනිනි. එදෙස බලා සිටින විට සිත ශරීරයේ වෙන තැනකට අරමුණු වේ. සමහර වෙලාවට සමබරතාව නැති වී කඩා වැටෙන බව දැනිනි. දිනය අවසානයේ කම්මැලි බවක් අද දින කිසිදු දෙයක් නොකළ බවක් සිතිනි. සක්මන් භාවනාව. පොඩකින් දැන් අපි චිත්තානුපස්සනාවට දැන් ක්‍රමානුකූලව අපි හිතමු භාවනාව හොඳින් කායනුපස්සනාවේ යෙදුනා. වේදනානුපස්සනාව කළා හෝ නොකළා අපි හිතමු ඊළඟට ඕන අපි චිත්තානුපස්සනාවට ගියා කියලා. එහෙමනම් දැන් හිතත් එක්කම යන්න දැන් ආයෙත් ආනාපානයට හෝ පිම්බිම හැකලීමට හෝ කයේ දෙන දැනෙන දේවල් වලට දාන එක තරම්ම සුදුසු නෑ. මොකද අපි දැන් හිතත් එක්කමනේ යන්නේ. එතෙන්දී අපි තනිකරම හිතත් එක්ක යන්න. දැන් හිතේ අරමුණක් නැත්තම් ඒක පියවන්න කියලා කයෙන් අරමුණක් ගන්න යන්න අවශ්‍ය නැහැ. කාගෙත් දන්නේ නැහැ ප්‍රශ්නේ. මේ ඒ කියන්නේ අපිට මේ කියන්නේ චිත්තානුපස්සනාවට යොමු වෙනකොට කාලයක් තිස්සේ කායනුපස්සනාවේ ඉඳලාද චිත්තානුපස්සනාවට ගියේ කොහොමද සත්‍යේ? ඔව්. ඒ කියන්නේ චිත්තානුපස්සනාවට යොමු වෙලා අවුරුද්දක් වෙනවද? එහෙමයි. හොඳයි. එතකොට ඒ කියන්නේ ඊට කලින් මොකද්ද කළේ? ආනාපාන සති භාවනාව. හරි. ඒ ඒකෙදී හොඳට දේවල් දැනී දැනීම කියන්නේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හොඳට දැනුවත් වෙමින් ඒකේ ගැඹුරකට ගියාද? එහෙමයි සම්මා. හොඳයි. එතකොට ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ආස්වාසය ප්‍රස්වාසය වෙන් කරගන්න බැරි තරම් වගේ සිවුම් වුණාද? නැත්නම් මොන වගේද නිකන් ආනාපාන සතියේ ගැඹුර කොයි වගේ කියලා තමන්ට තේරෙන්නේ? හුස්ම කය හොඳටම දැනුණා. අනිත් ශරීරයේ කොටස් දැනෙන්නේ නැතුවම ගියා. හරි. ඒක තමයි සිද්ධ වුණා. හොඳයි. ඊට පස්සේ මොකද කළේ? ඊට පස්සේ සිතුවිලි දිහා බලාගෙන ඉන්න පුරුදු හරි. ඒක දැන් අවුරුදු 7 කරනවා. එහෙම. හොඳයි. මොකද සිතුවිලි දිහා බැලුවාම තේරුණේ? සිතුවිලි ස්වභාවික වෙන සිතුවිලි දිහා බලන් ඉන්නකොට පටන් ගන්නකොට ගොඩාක් එනවා එනවා එනවා ඊට පස්සේ ඒක හැමම අඩු වෙලා යනවා ඒක බලන් ඉන්නකොට හරි ඊළඟට මුකුත් නැති වෙනවා. හරි. සිතුවිලි නැති වෙනකොට ඊළඟට ආයෙත් සිතුවිල්ල කියලා ඉන්නේ හුස්ම ගන්න එක. නෑ. එතන තමයි මේ හුස්මට දාන්න යන්න එපා දැන්. දැන් තේරුම් ගන්න දැන් සිතුවිල්ලක් කියන එකෙත් දැන් එක එක જાති සිතුවිලි තියෙනවා. ඒ එකක්වත් එකකටවත් රුචියක් හරුචියක් දක්වන්න යන්න එපා. ඔක්කොම නිකන් එක ගොන්නට දාන්න. ඒ කියන්නේ අපි දුද්වේෂ සිතක් ආවත් ඒක සිතුවිල්ලක්. රාග සිතක් ආවත් ඒක සිතුවිල්ලක්. ඊර්ෂාවක් ආවත් ඒක සිතුවිල්ලක්. මෛත්‍රියක් ආවත් ඒක සිතුවිල්ලක්. ශ්‍රද්ධාවක් ආවත් ඒක සිතුවිල්ලක්. හුදු සිතුවිලි පමණයි. ඒ මට්ටමට දැන් දාගන්න චිත්තානුපස්සනාව යනකොට. ඊළඟට කියන්නේ චිත්තානුපස්සනාව කරන්නේ කියන්නේ භාවනා කරන කාලෙදි විතරක්ද? මම සතිය පුරව ඇවිදිනකොට උදේට ඇවිදිනකොට සිහියෙන් ඇවිදිනවා. ගෙදර වැඩ කරනකොට සිහිය පවත්නවා. එච්චර ස්වාමීන් වහන්සේ කරන්නේ ලොකු භාවනාවක් කරන්නේ එහෙම. හොඳයි. සිතුවිලි දිහා බලන්න ගියාම ඒකේ පැටලෙන ගතියක් එහෙම තියෙනවද? ඒකට අහු වෙන ගතියක්? එහෙමත් නෑ ස්වාමීන් වහන්සේ. මට දාර හිස්තනක් එනවනේ. ඊට පස්සේ මුකුත් නෑ කියලා දැනෙන්නේ ඊළඟ හුස්ම වැටෙන්න ගන්නවා. අර ඒක කෙලින් දිගට තියෙන්නේ නැහැ. තියෙන්නේ නැහැ. හරි. දැන් සිතුවිලි බලන වෙලාවේදී ඒ කියන්නේ දැන් අපි තුමු මොකක් මොකක් හරි පැටලිච්ච තැනක් මතක් වුණා කියලා. ඒක දිහා බලන් ඉන්න පුළුවන්ද? ඒකට පැටලෙන්නේ නැතුව? සිතුවිල්ල මතක් වුණාම ආයෙත් ඒක නැතුව යනවා. මොකක් හරි සිතුවිල්ලක් ආවහම හරි ඒක දිහා බලනත් එකම නැති වෙලා යනවා. හොඳයි. එහෙනම් ඒක ඔස්සේ යන්න කමක් නැහැ. ඒ කියන්නේ මගේ සිතුවිල්ල ඔස්සේ නෙවෙයි. <laughs> චිත්තානුපස්සනාව දිගට කරගෙන යන්න. ඒ ඒ යනකොට සිතුවිලි අයින් වෙලා යනවා නම් දැන් අපි තුමු සිතුවිලි කීපයක් ආවා ආවා ආවා ඒගොල්ලෝ ගියා. ගියාට පස්සේ ආයෙත් එකක් ආවේ නැහැ. එහෙමනම් ඒ ඒ නැති ස්වභාවය තුළ ඉන්න පටන් ගන්න. ඒකේ වරදක් නැහැ. ඉන්න පටන් ගන්න ආයි කයට ආනාපාන සතිය දැනුණා කියලා නැත්නම් ආස්වාස ප්‍රස්වාසයක් පිම්බීම හැකිලිමත් දැනුණා කියලා ඒකට නොදැම්මට ප්‍රශ්නයක් නැහැ. දැන් සිතුවිලි වලින්ම බලන්න සිතුවිල්ලකක් තියෙනවා එන යන ස්වභාවයක්. අපි ආරාධනා කරන්නේ හැබැයි ආ එනවා. මුලින් තිබුණ නැහැ ඔන්න එයත් එනවා. ආවට පස්සේ එයා සුළු මොහොතයි අපි ඒකට අනුග්‍රහ කළේ නැත්නම් එයා යනවා. ඊපස්සේ ආයෙත් මොකක්වත් නැහැ. ආයෙත් ඔන්න වෙන සිතෙල්ලක් එනවා. ඒක කලින් තිබුණ නැහැ. ඔන්න දැන් තමයි එන්නේ. ඉතින් අපි බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳද්දී ඔන්න ඒකත් සුළු මොහොතයි අපි අනුග්‍රහ කළේ නැහැ. ඔන්න එයාත් යනවා. මෙන්න මේ එන යන ස්වභාවය හොඳට හිතට කාවා දෙන්න ඉඩ දෙන්න. මේක ඇත්තම මේ දැකීම හරහාමයි හිතට කාවා දෙන්නේ. සිතුවිලි වෙන්න පුළුවන්. දැන් අර කලින් කතා කරපු ප්‍රශ්නේ වගේ පිම්බීමක් හැකලීමක් වෙන්න පුළුවන්, කය දැනෙන වේදනාවක් වෙන්න පුළුවන්. ඒවැ කියන්නේ අපි මුලදී හොඳට ඒව හඳුනා ගන්නවා. ඒවැ තියෙන සියුම් සියුම් ලක්ෂණ හඳුනා ගන්නවා. ඊළඟට ඒවා නිකන් එක ගොන්නට තමයි වැටෙන්නේ. ඒකේ තියෙන පොදු ලක්ෂණ තමයි මතුවෙන්නේ ඊළඟට. මුලදී තමයි අපි ඒකටම ආවේනික ලක්ෂණ නැත්නම් ඊටම පෞද්ගලික ලක්ෂණ ටික හඳුනාගන්නේ. ඒ ටික අපි හොඳින් හඳුනාගන්න හඳුනාගන්න අපේ තියෙන සම්පජඤ්ඤයේ පැත්ත හොඳට අර සූක්ෂමව දැනගැනීමේ පැත්ත දියුණු වෙන්න ගන්නවා. ඒක තව තව වර්ධනය වෙන්න ඉබේටම වගේ මේ කාටත් තියෙන එකම ස්වභාවයක්. සිතෙල්ලක් වුණත් එනවා යනවා. වේදනාවක් වුණත් එනවා යනවා. ඊළඟ අපි දුන් තද ගතියක් කියන දෙයක් ඇති වෙනව නැති වෙනව. උණුසුම් ගතියක් කියන දෙයක් ඇති වෙනව නැති වෙනව. අන්න මේ පැත්තට හිතට හිමීට හැරෙන්න ඉඩ දෙන්න. එතෙන්දී අපි මේක මගේ කරගන්න යන්නෙත් නැහැ. මේක දැනෙන්නේ අසවල් ස්ථානයේ කියලා තැනක් කියන්න යන්නෙත් නැහැ. අපි ඊටත් වඩා සරලයි. භාවනාව ගැඹුරට යනවා කියන්නේ සරල වීමක් වෙන්නේ. අපි ඒ දීපු නම්ගම් ටිකවත් දැන් නැහැ. ඒවත් ඔක්කොම නිකන් පැත්තට ගිහිල්ලා දැන් හිත සම්පූර්ණයෙන්ම සමාධිමත් වෙලා තියෙන්නේ. එකඟ වෙලා තියෙන අර හුදු දැනීමක පමණයි. එතන තියෙන්නේ හුදු චලනයක් විතරයි. දැන් පිම්මීම හැකිරීමක් කියන එකේ නමත් නැහැ. තියෙන එක හුදු චලන ස්වභාවයක්. එක පැත්තකට චලනයක් සිද්ධ වෙනවා ඊළඟට අනිත් පැත්තට චලනයක් සිද්ධ වෙනවා. දැන් එක පැත්තකට සිද්ධ වෙන චලනයක් පටන් අරගෙන නැතිලා යනවා. ඊට වෙනත් පැත්තකට සිද්ධ වෙන චලනයක් පටන් අරගෙන නැතිලා යනවා. පැත්ත පවා සමහරව නැති වෙන්න මේ කියන්නේ මේ නොදැනී යන්න පුළුවන්. ඒ වෙනුවට හුදු චලනයක් සිද්ධ වෙනවා. කොහෙදෝ දන්නෙත් නෑ. ඒක හැබැයි තියෙන්නේ පටන් ගැනීමක් අවසානයක්. පටන් ගැනීමක් අවසානයක්. ඇතිවීමක් නැතිවීමක්. සමුදේ වය. ඔය දෙක බලමින් ඉන්න. සිතුවිලි පැත්තෙදිත් ඔය දෙයම කරන්න. කරලා අර වගේ සිතුවිලි වලින් තොර ස්වභාවයක් ආවොත් ඒ තුල ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒ තුල බොහොම ඒ වෙලාවට මුකුත් කරත් නැතුවයි ඉන්න තියෙන්නේ. ඒ කියන්නේ අපිට සිතුවිල්ලක් නැහැ කියලා හිත මුකුත් කරගන්නේ එයා දන්නවා සිතුවිලි වලින් තොරවත් ඉන්න එයාට හැකියාව තියෙනවා. ඒක ඇත්තටම ඒක ඇත්තටම අපේ සාමාන්‍ය දැනුම් සම්භාරයේ නැහැනේ. අපි හිතන්නේ අපේ හිතට සිතුවිල්ලකින් තොරව ඉන්න පුළුවන් කියලා අපි හිතන්නේ නමුත් හිතට ඉන්න පුළුවන්. ඒක තමයි දැන් මේ පොඩ්ඩක් චෙක් කරලා බලන්නේ. එතෙන්ද යාට එහෙම සිතුවිල්ලක් ආවේ නැහැ. අපි අලුතෙන් මොකක්වත් මේක අස්සර දාන්නේ නැහැ. දැන් මේ දැන් තියෙන බොහොම පිරිසුදු ස්වභාවයක්. ඒ පිරිසුදු භාවයට කැමැති තාක් ඉන්න දෙන්න. ඒ තාක් අපි බොහොම සංසුන්ව මුකුත්ම නොකර, කියන්නේ ඌවමනාවෙන් චේතනාපූර්වකව මුකුත් නොකර ඉන්න දෙන්න. එහෙමයි. හොඳයි. හරි. හරි. ඔව්. ස්වාමින් වහන්සේ දැන් එතකොට දැන් ඔය සිතුවිල්ලක් හරි මොකක් හරි ප්‍රකට වෙනකොට වේදනාවක් එහෙම නැත්නම් ශබ්දයක් ඒක එතකොට අපිට ඇතිවීම පේනවා නැතිවීම පේනවා. ඉතින් ඒක බලාගෙන ඉන්නකොට අපි මෙනෙහි කරන්න ඕනිද අනිත්‍ය කියලා. නෑ. මෙනෙහි කරන්න කියන්නේ කොහොමද ඉතින් පෙන්වන්නේ අනිත්‍යනේ. දැන් ඇත්තටම අපි අනිත්‍යයි කියන්නේ මොකද්ද? මේ කියන්නේ අනිත්‍යයි කියන එකේ කියන්නේ හොඳම අපිට මේකේ මොකක්ද ඒක අර්ථ දැක්වීමක් ගත්තොත් ඒකේ ඔය අනුපද සූත්‍රය කියලා එහෙම මජ්ක්‍ධිම නිකාය සූත්‍රයක් එනවා. ඒකෙදී මේ බුදුරජාන් වහන්සේ විස්තර කරනවා කොහොමද මේ සරියුත් මහරතන් වහන්සේ ඒ හට ගන්නා දේවල් නිරීක්ෂණය කරන්නේ. එතින් හරිය ලස්සන වාක්‍යයක් එනවා අහුත්වා සම්බොන්දි හුත්වා පටිවෙන්ති කියලා. නොතිබී හට ගන්නවා. ඊළඟට ඒ හටගත්ත දේ දුරලා යනවා. ෂය වෙලා යනවා සම්පූර්ණයෙන්ම නැතිලා යනවා. ඉතිරියක් නැහැ. ඊපස්සේ ආයෙත් මුකුත් නැති ස්වභාවයක් තියෙනවා. ඉතින් ඔය தත්ත්වය අපිට තේරෙනවා නම් කියන්නේ ඒ දේ යම් සංස්කාරයක් පෙන්නනවා නම් ආයෙත් මේකට අපි පොතේ දැනුව මතක් කරලා අනිත්‍යයි අනිත්‍යයි කියලා ආයි කොටු ගහන්න ඕනේ නැහැ. එතකොට ඉතින් අපි මේක අවුල් කරගන්නවා. එහෙම නෙවෙයි බොහොම يعني හිත කියන්නේ හරීම මේ يعني පුංචි ළමයෙක් වගේ. එයාට බොහොම මේ නිස්කලංක ඔයාට මේ දේ පෙන්ලා දුන්නොත් එයා ඉගෙන ගන්නවා. අපි ආයෝක පොවන්න ඕනේ නැහැ. ඉතින් අපිට තියෙන බොහොම සංසුම් මනසකින් මේ සිද්ධ වෙන දේ එයාට මේ නැවත නැවත පෙන්ලා දෙන්නයි තියෙන්නේ. නැවත නැවත පෙන්ලා දීම හරහා තමයි භවනාමය ඥානයක් දිනු වෙන්නේ. මේක සුතමේ ඥානයක් නෙමෙයි. මේක චින්තාමේ ඥානයක් නෙමෙයි. මේක හුදු භවනාමය ඥානයක් ප්‍රත්‍යක්ෂමය ඥානයක් දැන් එයා සමාහිත හිතක් දැන් ඇති වෙලා තියෙනවා ඒ සමාහිත හිත පදනම් කරගෙන උපයෝගී කරගෙන යම් සංස්කාර ධර්මයක් අපි නිරීක්ෂණය කරනවා මේ හිත දැන් හරිම ඒකාග්‍රයි මේ හිත දැන් හරිම සංසුන් අතීතයට යන්නෙත් නැහැ අනාගතයට යන්නේ නැහැ මේක බොහොම සරලයි මේ අරමුණ විතරයි දැන් මෙයාට තියෙන්නේ ඔන්න ඒ අරමුණ අර විදිහට සිද්ධ වෙනවා. මුකුත් දැනීමක් නැහැ. ඔන්න දැනීමක් තියෙනවා. ඔන්න ඒක නැතිලා යනවා. ආයිත් දැනීමක් පටන් ගන්නවා නැතිලා යනවා. ඉතින් ඒක තමයි මෙයා නිරීක්ෂණය කරන්නේ. ඉතින් ඒ නිරීක්ෂණයම ප්‍රමාණවත් මෙයා තුල ඥානයක් දිනු වෙන්න. ඒ ඒක යම් අවස්ථාවක මේ මේ මොකද්ද ඔකට කියන්නේ යථාභූත ඥාන දර්ශනයක් කියලානේ අපි කියන්නේ. යථාභූත ඥාන දර්ශනයක්. ඇත්තට සැටින් දැකගත්තා. ඉතින් ඒකේ මුහුකුරා යාමක් සිද්ධ වුණා නම් මෙයා ටික ටික ඉතින් මේක කියන්නේ එකපාරක් පෙන්ලා වැඩක් නැහැ. මදි. තව පාරක් මේ 10000කට පෙන්වන්න ඕනේ. පෙන්වන්න පෙන්වන්න පෙන්වන්න තමයි මෙතන එක අද්දකින් මේ අනිත්‍ය ස්වභාවය නැත්නම් අනිත්‍යාණු දර්ශනය වර්ධනය වෙන්නේ. යාගේ අර පරණ තිබිච්ච නිත්‍යයි කියලා ගත්ත සංඥාව මැකලා යනවා. ඒ වෙනුවට දැන් මේ හැම දෙයක්ම අනිත්‍යයි කියන එක වැටහෙන්න ගන්නවා. ඒ වැටහීම එකාතකින් කියන්නේ අපි තේරුම් ගන්න තියෙන මෙතෙන්දී අපි බොහොම හිත ඒකාග්‍ර කරගෙන මේ ඊටාම සියුම් අරමුණක මේ අනිත්‍ය ස්වභාවයට වටහලා දුන්නට අපිට වැටහෙන්න ඕන ඇත්තටම අපේ එදිනෙදා ජීවිතේ පවා මේක මේ කරන වැඩේ කොහෙන් හෝ වැදිලා තියෙනවා ඇඟට. අනිත් දේවල් වලදිත් මේ ඒක Tamanට දැනෙන්න ඕන. ඒකයි ඒ කියන්නේ Taman නිවැරදිව භාවනාවේ යෙදෙනවා නම් විපස්සනාවක යෙදෙනවා නම් Tamanට Tamanගේ චරිතය තුලම වෙනස්කම් සිද්ධ වෙන බවක් වැටහෙන්න ඕනේ. නැතුව ඉතින් අපි වාඩිලා ඉන්න වෙලාවදී තමයි මේකක් ඇතිවීමක් නැතිවීමක් දැක්කා. ඊට පස්සේ ආයෙත් ගිහිල්ලා ඔක්කොම අර පරණ තාලෙටම නම් අපි ජීවත් වෙන්නේ. ඒ තාම මේ කාවැදිලා නැහැ. يعني අපි ඔක්කොම ආයෙත් තාම ග්‍රහණය කරගන්නවා. ඔක්කොම මගේ කියලා සලකනවා. ඊළඟට මැරෙන්නේ නැති කෙනෙක් වගේ ජීවත් වෙනවා. ඉතින් එහෙමනම් ඉතින් තාම ඉතින් මේක කාවැදිලා නැහැ. නමුත් එයා දැන් එයාගේ චරිතයේ සුළුවෙන් හරි පොඩ පොඩ පොඩ මේ යම් දෙයක් වෙනස්කමක් අත්දකිනවා නම් ඉස්සලා ජීවිත දැඩි ග්‍රහණය එහෙම නැත්නම් උපාදාන කරන ස්වභාවය, ගැටෙන ස්වභාවය, අල්ල ගන්න ස්වභාවය, මගේ කර ගන්නා ස්වභාවය, ඒවැය යම් වෙනස්කම් එයාටම තේරෙනවා නම් ඒ කියන්නේ අර වැඩේ සිද්ධ වෙනවා. හොඳයි. හොඳයි. සක්මන් භාවනාව ඒකෙම දෙවෙනි කොටස ස්වාමීන් වහන්සේ සක්මනේදී සිත අඩුවෙන් පිට ගියේය. පාදයේ යටිපතුල් තෙරපෙන ලිහිල් වීම ශරීරය ඇවිදීමේදී ඇඟ පැද්දෙන බව බලා සිටියෙමි. මේ අතර සීතල සුළඟ මුහුණේ වදින බව දැනිනි. මෙහි අඩුපාඩු පහදා දෙනමින් කාරුණිකව අයදිමි. තෙරුවන් සරණයි. නෑ ඔක්කොම හොඳයි. ඒ කියන්නේ අපිට ඔය ඔක්කොම වර්තමානයේ අපිට දැනෙන දේවල් ගැන අපි දැනුවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ හැබැයි මුලදී නම් අපි ලුඟාක් ඒ කියන්නේ බාහිරට නැත්තම් මුළු මුළු ස්වභාවයටම මුළු රූපයටම දාන්න නැහැ. මුලදී අපි ටිකක් අර අපේ හිතේ ඒකාග්‍රතාවය හදාගන්න අවශ්‍ය නිසා හිත දැනට හිතන්න විසිරලා තියෙන්නේ. ඒ විසිරිච්ච හිත ඒකාග්‍ර කරලා ඒක රාශී කරලා මේ ගන්න ඕනේ. එතන යටිපතුලටම හිත ගන්න එකේ වැදගත්කමක් තියෙනවා. එහෙනම් අපි දැනට යටිපතුලට දැනෙන දේ විතරයි අපි සීමා කරගෙන නිරීක්ෂණය කරන්නේ. හැබැයි ඉතින් එතනම හැමදාම ඉන්න ඕනේ නැහැ. කාලයක් යනකොට යාන්ට තේරෙනවා මේ එතනක් දැනෙනවා. ඊට අමතරව පාදේ දණ හිස්වලක් දැනෙනවා. අපි තුමු උකුල් ඇටෙත් වෙනස් වෙනවා දැනෙනවා. වෙනස් මේ එතනක් චලනයක් තේරෙනවා. ඉතින් මේ මුළු කයේම චලන රාශියක් නැත්තම් යම් යම් වෙනස්කම් තියෙන බව තේරෙනවා. ඒ නිසා එහෙම ඊළඟ මුළු කයම දැනෙනවා. ඉතින් ලොකු සාන්නාසය කියන්නේ gediya පිටින් ඇවිදිනවා දැන්. ඉතින් gediyak වගේ දැන් මේ මුළු මුළු ශරීරයම දැන් ඔන්න අපේ අවධානයට ලක් වෙලා තියෙනවා. ඒකේ වැරද්දක් නැහැ. ඉතින් ඒ නිසා අපි ඉන්න මේ කියන්නේ පසු කරන යුගය අනුව තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. තාම පටන් ගත්ත යෝගියෙක් නම් පොඩ්ඩක් මේ අර හිතේ ඒකාග්‍රතාවය හදාගන්න. හොඳට එක තැනකට හිත නාභිගත කරන්න ඒ උමනා කරනේ හැකියාව හදාගන්නකම් පොඩ්ඩක් ඒකෙම යෙදෙන්න. ඒක වැදගත්. මොකද අපි නිකන් අන්වීක්ෂයකින් ටිකක් දෙයක් බලනවා වගේ අපිට අවශ්‍ය වෙනවා හිත සම්පූර්ණයෙන්ම විසිරලා තිබිච්ච මනස හොඳට ඒකරාශී කළා ඒකාග්‍ර කළා අරමුණක් හොඳට කාලාන්තරයත් තිස්සේ නිරීක්ෂණය කරගැනීමේ යුගයක් තියෙනවා අපිට. ඒ ඒ ඒ සඳහා වමනා කරන මේ හැකියාවන් කුසලතාවයන් හදාගන්න වෙනවා. ඊට පස්සේ අපි හිතමු කාලයක් දැන් මේ දේ කරනවා. එතකොට ඔන්න සතිය නිකන් අතුපතර විහිදිලා යනවා. දැන් මේක එක එක මේ දිශාවන් වලට පැතිරෙන්න ගන්නවා. එතකොට මුළු කයම වළංගුයි. කයේ එක එක එකතනක් කියලා නැහැ. හිසේ වෙන්න පුළුවන්, අතේ වෙන්න පුළුවන්, උරහිස්සෙන් වෙන්න පුළුවන් ඕනම තැනක් වළංගුයි. ඒ නිසා ඒ ඒ යුගේ නම් ගත කරන්නේ මේ සියලු දේම දැනුවත් වෙමින් දිගට කරගෙන යන්න. හොඳයි. ඔව්. <coughs> ඒක ඇත්තට මම ක්‍රමානුකූලව කියන්නේ එහෙම මම හිතන්නේ එහෙම හැම තිස්සෙම ඒක ක්‍රමානුකූලවම විය යුතුයි කියලා. මොකද ඒ කියන්නේ මේ දැනීම් කයේ කොයි තැන දැනෙනවාද කියලා අපිට නිශ්චය කරන්න අමාරුයි. ඒ කියන්නේ මේ ධාතුන් ලක්ෂණ මතුවීම එයාට ආවෙනික රටාවකට නිසිද්ධ වෙන්නේ. අපිට ඒකේ පාලනයක් නැහැ. ඒ නිසා අපි හිතමු දැන් හිසේ දැනීමක් හටගනීද අතේ දැනීමක් හටගනීද පාදයේ දැනීමක් හටගනීද කියලා අපිට නිශ්චය වශයෙන් කියන්න බෑ. හැබැයි අපි අවධානය හිතන මෙහෙම අවධානය අපි නිකන් ස්කෑන් කරනවා වගේ කරගෙන ඉන්නේ. එහෙමනම් ඉතින් ඒ විදිහට තමයි දැනෙන්නේ. මොකද අපි අවධානය නිකන් ටෝච් එකක් ගහනවා වගේ අපි යටිපතුල ඉඳන් පටන් ගන්නවා. එතකොට ඉතින් ඒ හරියෙන් පටන් ගන්න. ඊළඟට ඔන්න පාදයේ තන හිසෙන් පටන් ගන්නවා. එතන දැනීමක් තියෙනවා. ඊළඟට ඔන්න උකුල් ඇටේ බලන එතන දැනීමක් තියෙනවා. දැන් ඉතින් හැබැයි ඒ වෙනකොට ඒකෙන් අදහස් වෙන්නේ යටිපතුලේ ඊළඟ අවධානයක් නැහැ කියලා. අපි දුමු දැන් අපි ඇවිදින ගමන් මේ දේ කරන්නේ. දැන් අපි උකුල් ඇටේ දිහා බලනවා. එතන අවධානය තියෙනවා. එතන දැනීමක් තියෙනවා. හැබැයි අපි තාම සක්මනේ යෙදෙනවා. ඒ නිසා අපි අවධානය යොමු කරන තැන අනුවනේ මේ එතන යමක් තියෙනවද කියන එකක් වැටහෙන්නේ නේද? ඒ නිසා මට හිතෙන්නේ ඔතන අපි අර ඒ වගේ ක්‍රමානුකූලව නිකන් ස්කෑන් කරනවා වගේ දෙයක් නම් කරන්නේ ඒ අපේ අවධානයට ලක් වෙන තැන විතරක් තියෙන සංවේදන අපිට අහුවේවි. ඒකනේ ඉතින් සාමාන්‍ය ගෝයන්කා ක්‍රමයේදී එහෙම කරන්නේ. ඉතින් නමුත් එතනින් අදහස් වෙන්නේ කය පුරාම වෙනත් සංවේදනාවක් නැහැ කියලා. ඉතින් අපි මෙතන පොඩ්ඩක් යන්නේ සාමාන්‍යයෙන් මහසි ක්‍රමයේදී එහෙම કૃතිමව මේක එහාට මෙහාට කරවන්නේ නැහැ. ඒ වෙනුවට මොහොම සමස්තයක් වශයෙන් බලන් ඉන්නවා මුළු කයම වළංගුයි. මුළු කයම වළංගුයි කොහෙද ප්‍රකටව දැනෙන්නේ අපිටම උන 10 පළක දැනෙනවා කියලා. ඒ 10 පලෙන් එක තැනක හොඳට ප්‍රකටව දැනෙනවා නම් අනිත් 9ට සාපේක්ෂව අන්න ඒක තමයි අපි අවධානය ලක් කරන්නේ. ඒතකොට ඇත්තම ස්වාභාවිකයි. අපිට මේකේ මුකුත් કૃතිමව කරන්න දෙයක් නැහැ. මතුවෙච්ච එක තමයි බලන්නේ. එතන අපි හරි සූදානමින් ඉන්නවා. හරියට මෙතෙන්ට ඉලක්කයකට ඉලක්කයට වෙඩි තියනවා වගේ එතෙන්ට අවධානය යොමු කරනවා. යොමු කළා එතන හොඳට නිරීක්ෂණය කරනවා. ඒ දේ හොඳට ඇතිවීම නැතිවීම ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය, පැතිරෙන ස්වභාවය යම් යම් මේකේ තියෙන යම් විකාශයක් තියෙනවනේ සියල්ල දැක ගන්නවා. එතකොට මේක නොදැනී ගියා නම් වෙන එකක් දැන් ප්‍රකට වෙන්න ගත්තම ඔන්න ඒක දිහා බලනවා. ඒ වගේ ක්‍රමයකට තමයි යන්නේ. හොඳයි. ඔව්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ සක්මන ගැන කතා කරපු හින්දා මේ පැහැදිලි කර ගැනීමක් අපි දැන් සක්මන් කරන්න පටන් ගන්නකොටම අර ආධුනික මනස කියන එක ඒක පවත් ගන්න ඕනද? ඒ කියන්නේ මුලින්ම වම දකුණ කියලා ගිහින් ඊට පස්සේ ඒ වමේ ලක්ෂණයි දකුණේ ලක්ෂණයි වැඩි වටහාගේ වෙනසක් නොවේ ගිහින් ඊට පස්සේද වංශය කිව්ව විදිහට දැනීම කියන தත්වෙට එන්නේ නෑ එහෙමම යන්න නම් උවමනා නැහැ. ඒ කියන්නේ මුලදී කියන්නේ අපි හිතමු තාම ඒ කියන්නේ හිත එහෙ මෙහෙ යනවා හිත බොහෝම වික්ෂිප්තයි නම් ඒ වගේ මුලින්නම් පටන් ගත්තට වරදක් නැහැ. හිතන්න අපි සක්මුණට යනකොටම හිත බොහොම සංසුන් නම් කෙලින්ම ධාතු ලක්ෂණ බලන්න පටන් ගන්න එකේ පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට තාම දැන් ඇත්තටම ඔතෙන්දී අපේ ඉලක්කය වෙන්නේ හොඳින් ධාතු ලක්ෂණ ප්‍රකට කර ගැනීමනේ. ඒවැය තියෙන ස්වභාවය දැක ගැනීම. නමුත් අපිට එක එකපාරට හිතෙන්ට දාගන්න බැරි හින්දා තමයි අපි වම දකුණ කියලා ඔන්න වර්තමානයේ හිත ගන්නවා. මුලින්ම යන්නේ වර්තමානට හිත ගැනීමේ උපක්‍රම රාශියක් යන්නේ. ඉතින් ඒක ඔන්න ඉස්සරහා ඔන්න අපි තුමු සාර්ථක වුණා කියලා. ඊට පස්සේ ඔන්න සතිය වර්ධනය වෙන්න ගන්නවා. ඊට පස්සේ අන්න ප්‍රකටව දැනෙන එකක් අල්ලන් යනවා. ඔන්න අපි තුමු තලගතිය විතරයි අහුවෙන්නේ. ඔන්න ඒක අල්ලයි යනවා. ඊට පස්සේ ඒකත් ඔන්න හරි ගියාට පස්සේ තව බලනවා දැන් මේ මේක විතරක් නෙමෙයි මෙතන තව දේවල් තියෙනවා. බැරිද මේ ඉතිරි ටිකත් අල්ලගන්න. කියලා ඊළඟ ස්ටේජ් එකට යනවා. ඒ නිසා මෙතෙන්දී හැමතිස්සෙම වම දකුණ කියාගෙනම යා යුතුයි කියලා නම් නීතියක් නැහැ. එතන ආධුනික මනසක් කියන එකේ ඇත්තටම අදහස තියෙන්නේ අර අපි මේ සාමාන්‍යයෙන් සියල්ල දත් කියලා හිතාගත්තොත් එහෙම හිත හරීම ඇහිරිච්ච ගතියක් තියෙනවා. හිත හිතට තව දෙයක් දාන්න බෑ. සියල්ල දන්නවනේ. දැන් ආධුනික මනසක් හරි විවෘතයි. එතන තියෙන හරි නැවුම් බවක්. එතන තියෙන හරි සරල බවක්. නිකන් පුංචි දරුවෙක්ගේ වගේ මනසක්. එහෙම දෙයක් තමයි ආධුනික මනසක් කියන එකෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ. මොකද ඒ මනස හරි විවෘත භාවයකින් එන දේක් බාර ගනිමින් ඒ එන දේ පවා නිකන් විචිත්‍රත්වයක් දකිමින් තමයි යන්නේ. නමුත් අපි සම්පූර්ණයෙන්ම සියල්ල දන්නවා අය ඔක්කොම දැන් හරිය කියාගෙන යන්න ගත්තොත් අර එන නැවුම් අත්දැකීමක් අපි නොසලකා හරිනවා. අපි ඒ වෙනුවට අපේ අර්ථකථනයක් අපි ඉදිරිපත් කරනවා. ඒ වෙනුවට අපි මොකක්වත් දන්නේ අපි මේ තාම බින්දුවෙන් පටන් ගත්ත අය. එහෙම කියලා අර බොහොම සරලව මට බහැලා පටන් ගන්න එක තමයි සාමාන්‍යයෙන් ආධුනික මනසක් කියලා අදහස් කරන්නේ. ඒ අර එහෙම නැතුව මේ ආයෙත් අපි තුමු දැන් මේ ආන මේ සක්මන් භාවනාවේ පියවර 10ක් තියෙනවා නම් කියන්නේ මම කියන්නේ පියවර කියන්නේ පාද පියවර නෙමෙයි ස්ටෙප්ස් 10ක් තියෙනවා නම් ඒ ඒ ඒවයේ මුලින් ඉඳන් යෑමක් කියන එක නෙමෙයි ආධුනික මනසක් කියන්නේ සාමාන්‍යයෙන්. ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මා ටික කාලයක පටන් සක්මන් භාවනාව අකණ්ඩව කරගෙන යන්නෙක්මි. මුලදී සක්මන තරමක නීරස ගතියක් දැනුණද දැන් සක්මන් කිරීමට ආසාවක් ඇත. මුලින්ම කකුල පොළවේහි ගැටෙන අවස්ථාවේ වම දකුණ ලෙස මෙනෙහි කරන්නෙමි. ටික වේලාවකින් මම දකුණ ලෙස මෙනෙහි කිරීමට අවශ්‍යතාවයක් නොමැති වී අවධානය નિરાයාසයෙන්ම පොළවට ගැටෙන විට ගැටෙන විට පවතී. මුලින් තරමක නිදිබර ස්වභාවයක් දෙපැත්තට විසිවී යන ස්වභාවයක් දැනුණත් දිගටම සක්මන කරගෙන යන්නිමි. එවිට නිදිමත ස්වභාවය නැති වී ආයාසයකින් තොරව සක්මන සිදුවේ. මේ වෙලාවට මහන්සි ගතියක් නොදැනේ. පැය භාගයක් පමණ සක්මනේ යෙදෙන විට කකුලේ යටිපතුලේ උණුසුම් සීතල ස්වභාවයක් හා හිරිවැටෙන ගති හොඳින් ප්‍රකට වේ. පැයක් පමණ සක්මන සිදු කර පැමිණ පර්යංකයේ සඳහා වාඩි වූ පසුවද මා සක්මන් කරන ආකාරයම ආකාරයට ශරීරය චලනය වනසේ මට දැනේ. ඊළඟට පරියංක භාවනාවක් තියෙන එකත් කියවන්නේ ස්වාමීන් වහන්සේ. ඔව් මේකට පොඩ්ඩක් කියලා දෙන්න. ඒක ඉතින් මම හිතනවා මග හැරලා යාවි. කියන්නේ අපේ හිත දැන් අර සක්මනේ ඉරියවට හුරු වුණා. ඒකේ සංඥාව දැන් අල්ලන් ඉන්නේ. ඉතින් වාඩි වුණාට පස්සෙත් ඒක තමයි වැඩ කරන්නේ. හැබැයි ඒක ටිකක් වෙලා මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ සිහිය පවත්වනකොට ඒ ටික මග හැරලා යාවි. ඒ නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මේ මොකද හිත හුරු වෙච්ච සංඥාව ටිකක් ඒකේ රඳලා හිටින ගතියක් තියෙනවා. ඒක හැබැයි පස්සේ මැකිලා යාවි. කරලා තියෙන හොඳයි. පරියංක භාවනාව මූල කමඨහන ආනාපාන සතිය. නාසයේ අග ආස්වාස හා ප්‍රාස්වාසයේ දැනෙන ස්ථානයකට අවධානය යොමු කරන්නෙමි. පැයක පමණ සක්මනකින් පසු පර්යංකයට වාඩි වූ පසු මාහට හුස්ම රැල්ල බොහෝ සියුම් වී නැති වී යන ආකාරය ඊතා ඉක්මනට ප්‍රකට වේ. ඉන්පසු ඔළුවේ ලේ ගමන් කරනවා මෙන් වරහන් ඇතුලේ තියෙනවා නාඩි වැටෙනසේ හොඳින් දැනේ. හෘදය ගැහෙන ආකාරය දැනේ. ශරීරයේ මාංශ පේශි සැහැල්ලු වී කොන්ද ඉබේම කෙලින් වී මුළු ශරීරයම ඊටාම සුවපහසු ස්වභාවයකට පත්වේ. පැය භාගයක් පමණ ගත වූ පසු ටියුබ් එකකට හුලං ගසන්නක් මෙන් මගේ ශරීරය ඉහිල් වෙන ආකාරය හොඳින් දැනේ. මේ සෑම විටම මගේ අතපය හොඳින් තිබෙන බව මට දැනුණද ඉනෙන් පහළ හිරිවැටෙනවා හිරිවට්ටවා ඇති විට වේදනාවක් නොදැනෙන්නාසේ මට කිසිදු වේදනාවක් නොදැනේ. හරිම සතුටක් මේ මොහොතේ සිතට දැනේ. ටික වේලාවකින් ශරීරයේ ඉහිල් වෙන ස්වභාවය ධාතු ස්වභාවයක් වරහන් ඇතුලේ නොදැනී ගොස් කිසිම දෙයක් අරමුණු නොවන තැනකට සිතපත් වේ. මේ වෙලාවේ මට අවට සිදුවෙන දේ පිළිබඳව හොඳින් දැනෙන නිසා නිନ୍ଦ නොගිය බව හොඳටම පැහැදිලිය. කිසිදු අරමුණක් නොමැතිව වරහන් ඇතුලේ ශාරීරිය ඊතා සැහැල්ලුයි ටික වේලාවක් සිටින විට ඉබේම දිග සුසුමක් වැටි නැවත ආනාපානයට සිත යොමු වේ. එවිට ඊතා සියුම් වී ඇති ආනාපානය අත්විදිය හැක. මේ ආකාරයට පැයක් පමණ පරියංකයේ සිටිය හැක. ගරු ස්වාමීන් වහන්ස මේ ආකාරයට භාවනාව දිගටම කරගෙන යාම සුදුසුද? වැරදි ඇතොත් කරුණාවෙන් පෙන්වා දෙනසේක්වා. ඔබ වහන්සේට නිවන් සුව අවබෝධ වේවා. වැරද්දක් නැහැ. ඒ අපිට යන විදිහටම යන්න දෙන්න පුළුවන්. දැන් මෙතෙන්දී ආනාපාන සතියත් අර අපිටම පොඩි කාල පරිච්ඡේදයක පස්සේ හිත නැවත අරමුණකට එනවා එනකොට ආනාපාන සතිය එහෙමත් වැටහෙනවා කියලා කියනවා. ඉතින් මේකේ ඕනේ නම් අපිට ඒකත් ටිකක් අහර ධාතු පැත්තකින්ම බලන්න පුළුවන්. මුළු කය දිහා ධාතු පැත්තකින් බලනවා ආනාපානයත් ධාතු ලක්ෂණ මුහුණුවරින්ම බලන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙතෙන්දී ටිකක් අර කියන්නේ ප්‍රඥා පැත්තට හිත නැඹුරු වෙන විදිහට දාගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒ කියන්නේ අපි දේවල් දිහා බලාගෙන ඉන්නවා හිතම තේරුම් ගන්නවා නම් හිතේ ඒ සිද්ධ වෙන වෙනස් වීම නැත්තම් හිතේ අර අපි කලින් කිව්වා වගේ අපේ චරිතානුකූලව වෙනස් වීම අපිට තේරෙවි. එහෙම වෙන්නේ නැත්තම් ඉතින් පොඩ්ඩක් ඉතින් අපි දැනට ඉගෙනගෙන තියෙන දේවල් හරහා අපිට චුට්ටක් උඩ තල්ලුවක් දෙන්න පුළුවන්. ඒක තමයි අර ධාතුන්ගේ ඒ අනිත්‍ය ස්වභාවය පොඩ්ඩක් එයාට පිරිසුදු කරලා දෙන්න පුළුවන්. දැක ගන්න ආකාරය පිරිසුදු කරලා දෙන්න පුළුවන්. කොහොමද මේ ධාතුන් ලක්ෂණයක් හොඳින් දැකගන්නේ? මුලදී ඔච්චර දේවල් කරන්නේ අපි නැති يعني හිතේ සිහිය හොඳට වඩාගෙන ධාතු ලක්ෂණ ටික ප්‍රකට කර ගැනීම සඳහා උත්සාහත් වෙනවා. ප්‍රකට කරගත්තට පස්සේ ඒ එක එකක ඒ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කර ගැනීම සඳහා අනිත්‍ය ලක්ෂණය හිතට කාවද්දා ගැනීම සඳහා පොඩි තල්ලුවක් දෙන්න පුළුවන්. ඒක ඉතින් වැරද්දක් නැහැ. ඒකයි අර මං කලින් කිව්වේ ඒක තමන් පොඩ්ඩක් පිරිසුදු කරගන්න මොකද්ද මේ අනිත්‍ය ලක්ෂණය කියන්නේ. මුකුත් කලින් නැහැ. ඊට පස්සේ ඔන්න හට ගැනීමක් තියෙනවා, සමුදය ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ නැති වී යාමක් තියෙනවා, වය ස්වභාවයක් තියෙනවා. මේක හොඳට පිරිසුදුව අපි අහලා තියෙනවා නම් ඒ தත්ත්වය මේක තුල තියෙනවද කියලා අන්න පොඩ්ඩක් විමර්ශනාත්මකව බලන්න පුළුවන්. ටිකක් සොයනාසුලුව බලන්න පුළුවන්. එතනින් තමයි අන්න ධම්මවිචේ පැත්තකට හිත යන්නේ. අපි සතිය තියෙන්න ඕනේ සතිය පිහිටව ගන්න ඕනේ. ඊළඟට අපි පොඩ්ඩක් විමසිලිමත්ව බලන්න ඕනේ. සොයනාසුලුව බලන්න ඕනේ. නැත්නම් නිකන් ඔහේ බලන් හිට ඉන්නවා ඉඳලම හරියන්නේ නැහැ. පොඩි කුතුහලයක් අපේ ඒ බැල්ම තුල තියෙන්න ඕනේ. මොකද්ද ඇත්තටම මෙතන වෙන්නේ? මොකද්ද මේ අනිත්‍යයි කියලා කියන්නේ? මේක ඇත්ත වශයෙන්ම මුකුත්ම නොතිබී තියලා එකපාරටම හට ගන්නවද? ඊට පස්සේ යා නැති වෙලා යනවද? දැන් මොකක්වත් නැද්ද? කියලා අර පොඩ්ඩක් නිකන් කුතුහලයෙන් යමක් එම අලුතෙන් ඉගෙන ගන්නා සුළුව ඒ ඒ කුතුහලය තියාගෙන මේක බලනවා නම් අන්න අපිට ධම්මවිචය හොඳට يعني ඒ සම්පජඤ්ඤයේ පැත්ත නැත්නම් ධම්මවිචය සම්බොජ්ජංගයේ පැත්ත දියුණු වෙන්න ගන්නවා. ඒ හරහා තමයි ඇත්තටම අපිට ප්‍රඥාව අවදි වෙන්න නැත්නම් වර්ධනය වෙන්න පටන් ගන්න. ඒ නිසා කරලා තියෙනවා හොඳයි. තා පොඩ්ඩක් මෙන්න මේ පැත්තට පොඩි තල්ලුවක් දුන්නා නම් මම හිතනවා මේ තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන් කියලා. හතරවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ අද උදෑසන පර්යංකය ආරම්භයේ සිටම කයෙහි සිත පවත්වාගෙන යාමට උත්සාහ කළෙමි. වෙනදා කයෙහි සිත පැවැත්වීම ඊතරම් අපහසු නොවුවත් මෙම පර්යංකයේදී කයෙහි අපහසුතාවයක් ඇතිවිය. වර එක කය පැද්දෙන බවත් දත් පෙදෙසෙහි තදවන බව කටෙහි කෙල උනන ගති ඇතිවිය. මේවා ඉක්මනින් එකක් පාසා අනික සිදුවන එකක් පාසා අනික සිදුවන බැවින් සිතෙහි නුරුස්නා බවක්ද දිස්විය. කයෙහි දරණ ස්වභාවය ටිකෙන් ටික වැඩි විය. දරත ස්වභාවය ටිකින් ටික වැඩි විය. සිතෙහි ඇති අමනාප ගතිය තරහ තරහ වශයෙන් මෙනෙහි කිරීමට උත්සාහ කළෙමි. සිතෙහි සමබරතාවය ඇති කර ගැනීමට නොහැකි විය. කයෙහි පවතින ස්වභාවයන්ට සමහිත පැවැත්විය යුතු බව අසා තිබුණත් <laughs> එය කිරීමට නොහැකි විය. උපදේශක් දෙන්නේ නම් මැනවි. ඔව් ඒ කරන්න තමයි. ඒ කරන්න තමයි තියෙන්නේ. <laughs> ඒ උපදේශ ඉෂ්ට කරන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා කය මේ විදිහට වැඩ කරයි. මේ විදිහට තමයි ධාතු ලක්ෂණ ටික මතුවෙන්න ඕනේ. මුලින් ඔන්න පටවියෙන්න ඕනේ. ඊට පස්සේ ඔන්න ආපෝ. පොතේ තියෙන එහෙ විදිහටනේ. හටවි <laughs> ආපෝ තේජෝ ආයෝනේ පිළිවෙලට තමයි මතු වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. ඉතින් අපිට ඕන විදිහට මේක වෙනවා නම් එතන ඉතින් අනාත්ම ස්වභාවයක් නැහැනේ. මෙතන ඇත්තටම අනාත්ම ස්වභාවය කියන්නෙම අපි කැමති විදිහට නෙමෙයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් අපි කැමති විදිහට නොවන බව තේරුම් යෑම තුලින්ම තමයි අපි අතහැරලා දාන්නේ. ඉතින් ඒ නිසා අපි කැමති විදිහට උවමනා උවමනා විදිහට මේක හසුරවන්න පුළුවන් නම් අපි මේක අතහරින්නෙත් නැහැ. <laughs> ඒ නිසා ඒ නිසා වෙන්න ඉඩ හරින්න මේ හිත හදාගන්න තමයි තියෙන්නේ. <laughs> කය හදන්න බෑ. කයට වෙන්න ඉඩ හරිනවා වෙන දේ බාර ගන්නවා. මේක අපි කැමති විදිහට වෙන්නත් පුළුවන්, අකමැති විදිහට වෙන්නත් පුළුවන්. නමුත් අපි අපේ හිතේ උපේක්ෂාවක් වැඩෙන්නේ මේ දේ වෙනස් වෙන දිහා දැකලා. අපේ බලාපොරොත්තු සුන් වෙනවා දැකලා. අපි බලාපොරොත්තු වෙන ආකාරයට මේක ඉෂ්ට නොවෙනවා දැකලා. ඒකම තමයි ඒ කියන්නේ මේ අනාත්ම ලක්ෂණේ තියෙන්නේ. කියන්නේ අනාත්ම ලක්ෂණේ පැති කීපයක්ම පෙන්ලා තිනවා. එකක් තමයි අපේ පාලනයෙන් තොරයි. ඒ අපේ පාලනයෙන් තොර ස්වභාවය තමයි දැන් ඔය මතුවෙන්නේ. ඉතින් ඒක ඒක ඉතින් ඇත්තටම මේ හිත රිදෙනවා එහෙම දැක්කහම. ඒ නිසා ඔහොම වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. ඒගොල්ලෝ හොඳින් පෙන්ලා තිනවා. ඉතින් අපි බලාගෙන යන්නයි තියෙන්නේ. හරි. <laughs> එක් අනිවාර්යයෙන්. පිළි ගැනෙනවා ඔහොම යනකොට. <laughs> තාම පොඩි ෆයිට් එකක් දෙනවා. ඒක තමයි. දැන් මම මේ හෙම්බිරිස්සාව හැදලා තියෙන අකමැතිනේ දැන් හොඳ වෙන්නේ නැහැ. සනසේ ධාතු ගුණ එහෙම මතුවෙනවා කියනකොට මේ දැන් දැන් ඒව දිහා අපි බලන දැන් බලන්න ඒ කියන්නේ දැන් සමහරක් වෙලාවට දැන් කිව්ව විදිහට ඒකේ මේ බලන්න කැමති නැති බවකුත් තියෙනවානේ. අපි ඒක කොහොමද ඒක කියන්නේ එන විදියටම බාර ගන්නවද එහෙම නැත්නම් <laughs> පොඩ්ඩක් පොඩ්ඩක් සංස්කරණයක් කරනවද? <laughs> <laughs> ඒකම තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. දැන් මේක බාර ගන්න අකමැතිනේ. එක පැත්තක් අපේ තියෙන සංස්කරණ කරන ස්වභාවය. ඒ කියන්නේ අපේ දැන් අර විශේෂයෙන්ම අපි හිතමු හිත අරමුණු නොගන්නා තත්වයකට වගේ ගියා නම් අපිට මුකුත් නොකර ඉන්න කියලානේ උපදෙස් ලැබෙන්නේ. ඉතින් බලන්න එතෙන්ද කිසිම දෙයක් කරන්න බෑ. මේක එන දේ බාර ගන්න වෙනවා. එතෙන්ට අත දාන්නම් බෑ. අත නොදාම ඉන්න ඕනේ. මුකුත්ම නොකර ඉන්න ඕනේ. ඒක තමයි ඇත්තම ටිකක්. ඉතින් විපස්සනා ටිකක් ගැඹුරකට ගියාම කරන්න තියෙන්නේ. කියන්නේ දැන් දේවල් සිද්ධ වෙනවා. හිත දැනට නම් අරමුණක් ඇත්තෙත් නැහැ. ඉතින් ඒ විදිහම පවත්වන්න පුළුවන්ද? ඉතින් අපිට හිතෙන්නේ නැහැනේ මෙහෙම ඉන්න පුළුවන් කියලාවත්. මොකද එහෙම ඉන්න හැකියාවක් වර්ධනය වෙන්න පුළුවන්. වර්ධනය වුණාට පස්සේ අපිට තියෙන්නේ ඒකටද වෙන්නේ ඉඩ හැරිය අපි පැත්තට වුණා. පැත්තකට වෙලා අනුන්ගේ දෙයක් දිහා බලන් ඉන්නවා වගේ බලාගෙන ඉන්නවා. ඒක තමයි තවත් පැත්තකින් ওই අනාත්ම ලක්ෂණේ තියෙන්නේ පරතෝ කියලා. දේවල් සිද්ධ වෙනවා මගේ නෙමෙයි අනුන්ගේ. දේවල් අනුන්ගේ වගේ සිද්ධ වෙනවා. අපි නිකන් පැත්තකින් ඉඳන් අනුන්ගේ දෙයක් දිහා බලන් ඉන්නකොට අත දාන්න බෑනේ මේක අනුන්ගේ දෙයක් නේ. දැන් අනුන්ගේ කාර් එකක් පාරේ යනවා. <laughs> මුකුත් කරන්නේ දෙයක් නැහැ. ඉතින් පොලිසිය යන්න වෙන්නේ අත දාන්න ගියොත් එහෙම. ඉතින් යන්නේ වගේ තමයි. දැන් මේකට ඔහෙ දිගහැරෙන්න ඉඩ දීලා එයාට නටන්න ඉඩ දීලා අපි බලාගෙන ඉන්නවා. ඉතින් ඒ ඒ කියන්නේ ඒ කියන්නේ අපි එක පැත්තකින් අපිට පුළුවන් නම් අපේ හිතේ තියෙන ඒ අත දාන ගතිය තේරුම් ගන්න. මේක වෙනස් කරන්න තියෙන ඌමනාව තේරුම් ගන්න. එතනම තියෙන්නේ අපේ තියෙන සංස්කරණය කරන ස්වභාවය. ඉතින් එතනම තියෙන්නේ අපි දේවල් වලට අකමැති වෙන ස්වභාවයක්. අපේ රුචි අරුචිකම් නේ වැඩ කරන්නේ. ආශ්‍රව ස්වභාවයන්. ඉතින් ඒව තමයි ඉතින් ඒකත්කින් අපි ටික ටික ටික ටික තේරුම් ගන්නෙ. ඉතින් මේ සබාධම වැඩ කරන්නේ එයාට ආවෙනික විදිහට. මේ ශරීරය වැඩ කරන්නේ යාට ආවේනික විදිහට. මේක හේතුඵල ධමයක් වශයෙන් කාපු බීපු දේවල් වලින් ඍතු ගුණය අනුව ඊළඟට කර්ම ශක්තිය අනුව අපේ හිතේ තියෙන කෙලෙස් ස්වභාවය අනුව ඔන්න මේ කය වැඩ කරනවා. කය එක එක විදිහට හැසිරෙනවා. ඉතින් අපිට පාලනය බොහොම සුළු ප්‍රමාණයේ තියෙන්නේ. සමහරවිට දැන් යෝගාවචරයේ කියලා තිබුණ සමබරතාවය පවත්වා ගන්න බැරි වුණා කියලා. එතකොට හිතේ තරහක් එනවනම් එතකොට ඒතෙන්දී ධාතු ගුණක් තියෙනවා තරහක් තියෙනවා. එතකොට ඒ තරහ දිහා මෙනෙහි කිරීම වගේ දෙයක් කරනවද? එහෙම නැත්නම් ඒක අමතක කරන්න උත්සාහ කරනවද? නෑ පොඩ්ඩක් එන දේ බාර ගන්න පුළුවන් නම් හොඳයි. එතකොට මේ ඇත්තම දැන් ඔතන තරහ ඇවිල්ලා තියෙන්නේ අපේ බලාපොරොත්තු සුන්වීම නිසානේ නේද? නැත්නම් අපිට මේ දේ බාර ගන්න පුළුවන් නම් දැන් මම දෙයක් සිද්ධ වෙනවා මට ඕනේ ඒ විදිහට නෙමෙයි ඒක දේ සිද්ධ වෙන්න. මට ඕනේ වෙනත් විදිහකට සිද්ධ වෙන්න. මම කැමති විදිහට නෙමෙයි ඒක දැන් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ හින්දාද මට තරහක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් නම් අන්න දුක්ඛ සමුදය හඳුනා ගන්න. මේකද ඇයි මේ දුකක් හටගත්තේ? දුකක් හටගන්න උවමනාවක් නැහැ නේද? මේ දේ සිද්ධ වෙනවා. මට පුළුවන් නම් ඒ විදිහට බාර ගන්න දුකක් නැහැ එතන. ඉතින් මම මේ ඌමනාවෙන් දුකක් ඇති කරගෙන තියෙන්නේ. මොකද මේ දේවල් වලට සිද්ධ සිද්ධ වෙන්න ඉඩ හැරලා මේක ස්වාභාවික ක්‍රියාදාමයක් මේක හේතුඵල ධමයක් කියලා අපි තේරුම් අරගෙන අපිට පුළුවන් නම් පැත්තකට වෙන්න වෙන විදිහට වෙන්න ඉඩ හරින්න අපිට පුළුවන් නම් එතකොට අන්න දේශයක් හටගන්න විදිහක් නැහැ. ඉතින් අපේ අපි තුල ද්වේෂයක් හටාරගන්නේ අන්න බුදුහාමුදුරු කියන්නේ අර මොකද්ද කියන්නේ දුක්ඛ සමුදය පැත්තේ පැති කීපයක් පෙන්වනවානේ. කියන්නේ දුක දුක මේ නැත්තම් දුක කියන එක විස්තර කරද්දී පැති කීපයක් පෙන්නනවා. දැන් අපි තුමු ඉපදීම දුකයි, ජරාව දුකයි වගේ ප්‍රධාන ප්‍රකට පැති කීපයක් කියලා. යම් පිච්චන් නලබති තම්පි දුක්ඛං කියලා කියන්නේ. යමක් ප්‍රිය නම් එයා ඒක ලැබෙන්නේ නැහැ. එතෙන්දී දුකක් හට ගන්නවා. දැන් මේ තියෙන්නේ ඒක තමයි. දැන් අපි අපි කැමති මේක ඔන්න පටවි ධාතුව ප්‍රකට වෙයි කියලා. නමුත් ප්‍රකට වෙලා තියෙන්නේ ඔන්න තේජෝ ධාතුව. <laughs> අපි කැමති එක නෙවෙයි ප්‍රකට වෙලා තියෙන්නේ. අපි කැමති මේක පිළිවෙලට වෙනවා නම් එහෙම වෙලා නැහැ. ඒ ඒ ඒ කැමැත්ත අත්හැරලා දැම්මා නම් මේ දේවල් සිද්ධ සිද්ධ වෙනවා. සිද්ධ වෙනකොට මේ එහෙම බාරගත්තා. හිතේ නැහැ මොකක්වත් මේ සම්බන්ධයෙන් දේශයක්. දේවල් දිහා තේරුම් ගන්නවා දැන්. අනාත්ම දර්ශනයක් දැන් වැඩෙනවා. දැන් මේවා ඒ ඒගොල්ලොම ක්‍රියාත්මක වෙන ස්වභාවය තේරුම් ගන්නවා. ඉතින් ඇත්තටම ඉතින් කොහොමත් ඉතින් දේශය හටගත්තත් නැතත් මේ දේ සිද්ධ වෙනවානේ. <laughs> දැන් අර තවත් පැත්තකින්දී ඕක කියන්න පුළුවන්. අපි හිතමු දැන් ඔය බුදුරජාන් වහන්සේව හම්බෙන්න එනවා මේ නකුල පිතු සිටුතුමා. නකුල පිතු. ඉතින් ඒ එයා හම්බෙන්න ඇවිල්ලා කියනවා මේ දැන් නම් මේ කය හරිම දුර්වලයි වයසට ගිහිල්ලා මේක මේ මං කියන විදිහට ඉන්නෙම නැහැ. දැන් හැම තිස්සෙම ලෙඩ කියලා එහෙම කියනවා. එතකොට ඉතින් බුදුරජාණන් වහන්සේත් කියනවා ඔව් ඔව් ඒක නම් ඇත්ත තමයි. මේක අපි කියන දේ අහන්න නැහැ. මේක හැම තිස්සෙම ලෙඩ හට ගන්නවා. මේ කියලා ඊට පස්සේ හොඳ උපදේශයක් දෙනවා. මොකද්ද උපදේශ? කයේ ලෙඩක් හටගත්තාම හිතේ ලෙඩක් හදාගන්න තු ඉන්න කියනවා. <laughs> මොකද හිතේ ලෙඩේ කියන්නේ අන්න තව ප්‍රශ්නයක්. මොකද අර වේදනාව පැත්තෙන් කියන්නේත් ඒකයි. දුක් වේදනාවක් හටගත්තාම කායික දුකට අපි සාමාන්‍යයෙන් නම් මානසික දුකකුත් එකතු කරගන්නවා. එතකොට ඔන්න දුක දෙකක් වෙලා. එක දුක දුක ඩබල් වෙලා තියෙන්නේ. <laughs> ඉතින් ඒ දෙවැනි දුක අපි එකතු කරන්නේ නැතුව ඉන්නවා නම් මේ කායික දුකක් තියෙනවා. ඒක හටගත්තා. ඒකට යම් යම් හේතුන් තියෙනවා. ඔන්න ඍතු ගුණය වෙනස් වීම නිසා වෙනසක් වෙලා. මොකක් හරි අපත්‍ය ආහාරයක් නිසා දැන් ඔන්න මේ ශරීරය වෙනස් වෙලා. ඉතින් ඔය වගේ විවිධ හේතුන් නිසා දැන් ඒක සිද්ධ වෙනවා. පුළුවන් ද මේකෙන් හිත කරදර ගන්නෙ නැතුව බෙහෙතක් කරන එක වෙනම දෙයක්. හිත කරදර ගන්න නැතුව හිත පොඩ්ඩක් නිසල්මනේ තියාගන්න පුළුවන්ද? හිතේ දුකක් හට ගන්නවා නැතුව තියාගන්න පුළුවන්ද? හැම පැත්තම දාන්න මේ පැත්තට. يعني හැම පැත්තම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේක හේතුඵල ධමයක් අනුව සිද්ධ වෙනවා. අපි මේ විහිං විහිං තමයි ප්‍රශ්නේ ඇති කරගෙන තියෙන්නේ. අපිට පුළුවන් නම් මේ දෙයට වෙන්න ඉඩ හැරලා මේ දේ බාර ගන්න. අනිත්‍ය අනිත්‍ය වශයෙන් තේරුම් ගන්න පුළුවන් නම් අපි ඕකට අනිත්‍ය දේ නිත්‍ය කරන්න යාම හරහා තමයි ප්‍රශ්නේ වෙන්නේ. අනාත්ම දේ තුල ආත්ම ස්වභාවයක් අපි පණවන්න ගියාම තමයි ප්‍රශ්න වෙන්නේ. නමුත් ඉතින් ත්‍රිලක්ෂණය වැටහෙන්න වැටහෙන්න අත හරිනවා කියනවට වඩා අත හැරෙනවා. ඉතින් ඒකයි. මොකද්ද දැන් අපි මුලින්මත් කතා කළේ දැන් අර අනිත්‍ය ලක්ෂණය ආට නැවත නැවත හිතට උගන්වනවා. හිතට උගන්වනකොට හිතේ හැදෙනවා ස්වභාවයක් එයා අත හරිනවා. අත හැරලා දානවා. ඒක මේ අපි බලෙන් අත හරිනව නෙමෙයි. යථාභූත ඥාන දසනන් නිබ්බිදත්තාය කියලා කියනවා. මේ යථාභූත ඥාන දර්ශනයක් හොඳින් ඇති වුණා නම් අනිවාර්යෙන් නිබ්බිදාවක් පහළ වෙනවා කියන එක ස්වාභාවිකයි කියලා කියනවා. තායි මම බලෙන් අතහරිනවා කියලා මේ චේතනාවක්වත් පහළ කරන්න අවශ්‍ය නැහැලු. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකයි. හොඳට හැබැයි මේක තේරෙන්න ගන්න ඕනේ. යථාභූත ඥාන දර්ශනය පහළ වෙන්න ඕනේ. ඇත්ත ඇත්තටින් තේරෙන්න ඕනේ. තේරෙනවා නම් අතහරිනවා කියන එක ස්වාභාවිකයි. ඉතින් ඔය තව පැති වලින් කියන්න පුළුවන්. අපි හිතමු දැන් අපි මේ අපිට කවුරු දැන් ඕක ඉතින් තව පැති වලින් කියනවා අද එච්චර ප්‍රශ්න නැහැ නේද? <laughs> මොකද්ද මේ එක අන්ධ මිනිසෙක් ඉන්නවලු. දැන් මේ අන්ධ මිනිසයාට ඉතින් කවුදෝ අසත්පුරුෂයෙක් <laughs> මේ මේ විකොල්ලා තිනවා හරිම අපවිත්‍ර අපිටම කමිසයක්. දැන් යා ඉතින් හරි කැමැත්තෙන් ඉඳලා තිනවා බොහොම පිරිසුදු වස්ත්‍රයකට කැමැත්තෙන් ඉඳලා තිනවා. ඉතින් මේ එයාට හැබැයි අර වෙන අසත්පුරුෂයෙක් ඉතින් ඉන්නවනේ දැන් ඔය මේ මේ මේ කට්ටිය. ඉතින් ඇහැ කොහොමත් පේන්නේ නැහැනේ. ඉතින් ඇහැ පේන ඇටත් කොලේ වහලානේ දෙන්නේ මේ දවස්වල. <laughs> දැන් මේ ඇහැ පේන්නේ නැති මනුස්සයාට ඉතින් කොහොමත් මේ බාලම එකක් ඊළඟට ඔක්කොම දැලි කුණු වැකිරිච්ච ඒ ඇඳුමත් තමයි මේකුල්ලා තියෙන්නේ. දැන් ඉතින් මේ මනුස්සයා හරිම ලස්සනයි කියලා ඉතින් එහෙම තමයි දැන් හිතාගෙන ඉන්නේ. අන්ධ මනුස්සයානේ. ඉතින් ආ එහෙම හිත තමයි හිතන්නේ මේක හරිම ලස්සනයි. ඉතින් ආ උත්සව වලටත් අඳන් යනවා, හෙටත් අඳන් යනවා, මෙහෙටත් අඳන් යනවා. එහෙම තමයි හිටියේ. එහෙමින් දැද්දි ඔන්න කොහොම හරි ආගේ ඥාති මිත්‍ර පිරිස එකතු වෙලා මේ මිනිස්සයා එක්කන් යනවා දොස්තර කෙනෙක් ගාවට. කියලා ඔන්න S2 සනීප වෙනවලු. සනීප වුණාට පස්සේ දැන් ඔන්න පේනවා දැන් ඇඳන් ඉන්නේ මොකද්ද කියලා. දැන් එතකොට මේක ගලවලා දාන්න ආයි ආයි අපි අපි කියන්න ඕනේද? <laughs> කියන්න ඕනේ නෑනේ. එයාට අන්න එතෙන් තමයි යථාභූත ඥාන දර්ශනයක් පහළ වෙන්නේ. අන්න දැන් ඇත්ත ඇටි සැටියෙන් තේරුණා. හැබැයි මෙතෙක් කාලයක් දැකලා තියුන්නේ නෑ. එන්නේ එච්චර අන්න ඒ තරමට මේක ස්වාභාවිකයි කියනවා. මේක මේ මේ දේ දැක ගත්තනම් ඇතුලේ මේ ප්‍රඥාව අවදි වුණා නම් අතහරිනවා කියන එක ස්වාභාවිකයි කියනවා. තාම ඉතින් අපි අර මුලදී අපි වුණාට අකමැති. ඇත්ත ඇත්තටියෙන් තේරුම් ඒගොල්ලෝ පෙන්වුවාට අපි බාර ගන්න කැමති නෑ. ඉතින් ඕක හැබැයි පස්සේ බාර ගැනීම ඉතින් අපි එතකන් ඔහෙ පොඩ්ඩක් යන්නයි තියෙන්නේ. <laughs> අමාරුයි. <laughs> ඒක තමයි ලොකු සානසිරියට ඒක ලස්සනට කියනවා අමාරුයි කියලා. <laughs> ඒක මලත් අර ඒක අහලකට උන්වහන්සේක ඒක එහෙම වෙනවා. <laughs> හිතලා නෙවෙයි ඒක ඉබේටම එනවා. ඒක තමයි. <laughs> ඔහොම යන් ඉතින් ගාලක් නැහැ. <laughs> ඒ කියන්නේ ඉතින් ඒකයි කියන්නේ අපි බලෙන් කරන්නවත් අවශ්‍ය නැහැ. ඒකයි එකාතකින් අපි මේ හිතේ ප්‍රඥාව වැඩෙන්න කලින් හිත හිත හිතේ අවබෝධය එන්න කලින් අපි මේක බලෙන් නම් අතහරින්න වෙහසක් තියෙනවා. හිත එහෙම අපි ඉක්මන් වෙන්න අවශ්‍යත් නැහැ. ඉතින් මේක අපි පොඩ්ඩක් පෙන්න පෙන්න ඉඳයි තියෙන්නේ. මේ යථා ස්වභාවය මේවා දේවල් වැඩ කරන හැටි අපි නිරන්තරයෙන් මෙයාට දැක ගන්න අවස්ථාව සලස්සන එක ඇත්තටම අපිට කරන්න තියෙන්නේ. නැතුව මේක බලෙන් පොවන්න අවශ්‍ය නැහැ. يعني දෙයක් අතහරින්න සූදානමක් නැතුව තියෙද්දී අපි අතහැරීමත් භයානකයි. ඒක උපමාවකින් කියන්නේ අපි හිතමු දැන් අපි ඉනිමග නගිනවා. <clears throat> ඉනිමගක නගිද්දී අපි ඊළඟ මේ පියවර අල්ලගන්නේ නැතුව ඊළඟ මට්ටමට එන්නේ නැතුව පාදේ ගත්තොත් එහෙම ඇදන් වැටෙනවානේ. අන්න වගේ තමයි. අපි මේ පියවරෙන් පියවර ඊළඟ පියවරට යන්න නම් එතනට අපි සූදානම් ඇතිල වෙලා තියෙන්න ඕනේ. එතෙන් ඒ මට්ටමට අපි සුදුසු වෙලා තියෙන්න ඕනේ. සුදුසු වෙලා නම් ඉබේම අතහැරේවි. අපි බලෙන් අතහරින්න අවශ්‍ය නැහැ. ඉතින් මුලදී පොඩ්ඩක් ඉතින් ඔය වගේ <clears throat> කියන්නේ පොඩි මේ මේ මේ සිත් ඇවුලක් එන්න පුළුවන් මේ දේවල් මෙහෙම නේද ඉතින් මං උච්චර කරත් මෙච්චරනේ කියලා ඉතින් පොඩ්ඩක් පොඩි සිතවිල්ලක් එන්න පුළුවන්. හැබැයි ඉතින් ඔහොම දිගට කරගෙන යන්න. එතකොට ඉබේටම මේ කියන්නේ කියන්නේ හේතුඵල දහම පැත්තට හිත යොමු වෙන්න යොමු වෙන්න අර කෙනෙක් පුජ්‍යලයක් කියලා ගන්න ආකල්පය අයින් වෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඕනනම් ඒ පැත්තට දාන්නත් පුළුවන්. තව ඒ කියන්නේ මේ හේතුඵල දහම් පැත්තට හිත යොමු කරන්නත් පුළුවන්. පටිසමුපාදයේ පැත්තට හිත යොමු කරා නම් දැන් ඔතන වෙන්නේ හුඟක් වෙලාවට දැන් ඕක බුද්ධ කාලයේත් වෙලා තියෙන එක ස්වාමීන් වහන්සේ නමකට දැන් මේ මේ දේවල් තේරුම් ගන්නවා නැතිලා නැතිලා යන ස්වභාවය තේරුම් ගන්නවා එයා තාම ගන්නේ ආත්මීය ස්වභාවයකින් මේක මම නැති වෙනවා දැන් මොකද මං කරන්නේ කියලා අර ලොකු කම්පනයක් ඇති වෙනවා නමුත් ඊට කලින් එයාට ඇති වෙනවා නම් හේතුඵල ධම කියන සංකල්පයක් නැත්නම් සංකල්පයක් නෙමෙයි ඉතින් මේ මෙතන තියෙන්නේ හේතුන් නිසා හටගන්නා ස්වභාවයක් කියලා පරිසම්පාද පැත්ත හොඳට අවබෝධ වෙනවා නම් එයාට ඉබේට අන්න තව ප්‍රඥා පැත්තෙන් තල්ලුවක් එනවා දෙයක් නැහැ මේක මේ මම නෙමෙයි මේක තමයි ස්වභාවය, මේක තමයි අතා ස්වභාවය. මේ මේ හේතු ටික සකස් වුණා. ඒක නිසා ඔන්න හටගත්තා. හේතු ටික නැත්තම් ඔක මේක නැහැ. කියලා ඒ පැත්ත තේරුණා නම් ඊළඟට ඉතින් මේක මම අතහරිනව නෙමෙයිනේ. මගේ දෙයක් අතහරිනව නෙමෙයි. මේක මේ අනුන්ගේ දෙයක් අතහරින තියෙන්නේ. කියලා ඒ කියන්නේ ටික ටික ටික ප්‍රඥා අවදි වීම හරහාමයි ඉතින් වැඩේ සැහැල්ලු වෙලා යන්නේ. පුළුවන් වෙලා යන්නේ. එතකම් පොඩි හිතේ අමාරු ගතියක් තියෙනවා. දෙන්නකෝ බලන්න මයික් එක පොඩ්ඩක්. ස්වාමිනාස අද උදේ මුළු පරයන්කයම වේදනාවෙන් හිටියේ කකුල් ඉරියාව නිසා. ඒක ඇත්තටම යටින් හිතෙන් ආවා මේක දැන් ඉවරයි දැන් ඉවරයි කියලා. එහෙමත් නෑ මුළු පෑම එහෙමයි. ඒත් එක්කම මගේ දෙයක් නෙවෙයි ඒක පිට සිද්ධ වෙන දෙයක් කියලා බලන් ඉන්න ඒ විදිහට එක එක ක්‍රම දාලා බැලුවා ඒත් මුළු ඇඟම රිදෙනවා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අර හිටගෙන ඉන්න කිව්වනේ ඒ හිටගෙන ඉන්නකොටත් ඒ අර කකුල් දෙකේ දිගට ඇතිවෙන ආතතිය ඒක වගේ ඒවා හොඳටම දැනෙනවා. එතකොට මට හිතුණා මේ හිටගෙන හිටියත් රිදෙනවනේ කියලා. <laughs> ඔව් අපිට තුවාලයක් තමයි හම්බෙලා දෙන්නේ. ඔව්. ඊට පස්සේ මට මතක් වුණා දැන් වයසක කෙනෙක්ට හොඳටම වයසක අයත් මුකුත් කර කියා ගන්න බැරි අය ට පැන්ඩෝල් ඒ වගේ පේන් කිලස් දීලා තියන්නෙත් ඒක හින්දා වෙන්න ඇති ඒගොල්ලන්ට කුත් <laughs> කර කියා ගන්න බැරි නිසා තේ වේදනාව කොහොමත් ඇඟේ තියෙන දෙයක් වෙන්න ඇති. ඇත්තටම කියන්නේ අපේ හිතේ සමාධිමත් භාවය වැඩි වෙන්න වැඩි වෙන්න වේදනාව ටිකක් ප්‍රබලව දැනෙනවා. ඒක ඉතින් සමාධියේ ලක්ෂණයක්. ඉතින් එතනින් අදහස් වෙන්නේ නැහැ අපි සමාධිය <laughs> දුර්වල කරගන්න ඕනේ කියලා. කියන්නේ සමාධියක් හදාගන්න වේදනාව හොඳට ඔය ප්‍රකට භාවයක් ඇති කරගන්න. හැබැයි දැන් කොච්චර කල් භවනා කරනවද? අවුරුදු දෙකක්, තුනක්? හතක්. හතක් විතර? ආ. එහෙනම් හැබැයි තාම වේදනාව يعني එක දිගට වේදනාවන පස්නාවෙමද යෙදුනේ? නැහැ ස්වාමීන් වහන්සේ වේදනාව නැතුව තිබුණේ. හරි. නැති වෙලා ගිහිල්ලා තිබුණේ දැන් ආයෙත් පටන් අරන්. නෑ. ඒ කියන්නේ අපි තමු කායන පස් ආනාපාන සතිය මුල් කරගෙනද ගියේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ආනාපාන සතිය මුල් කරගෙන යනකොට يعني හිත හොඳට يعني මේ අරමුණ සියුම් වෙලා ගිහිල්ලා ආනාපාන සතිය සියුම් වෙලා ඒ මට්ටම් වලට එන්නේ නැතිනේ. හවද? ඊට පස්සේ මොකද කළේ? හුස්ම දැනෙන්නෙම නැහැ වාඩි වෙනකොට. කෙලින්ම ශරීරයට අරමුණු කරගන්නවා. හරි. එතකොට ඇඟේ එක එක කම්පන චංචල දැනෙනවා. ඔව්. ඒවත් එක්ක තමයි. බැලුවද? ඒවා බැලුවා. එහෙමයි. ඒවා කොච්චර කල් තිස්සේ බැලුවද? අවුරුද්දක් විතර. විතර බැලුවා. ඊට පස්සේ? ඊට පස්සේ ඒකත් වෙලාවකට එහෙමත් නෑ කම්පන ඒවා මුකුත් ඒවත් දැනෙන්නේ එන අරමුණු වටේ පිටේ ඔක්කොම ඇහෙනවා ඒවා දැනෙනවා හරි සිතුවිලිත් එනවා යනවා පේනවා මොකකටවත් අල්ලන්නේ නැතුව වගේ ඉන්න එහෙම ඉන්නත් පුළුවන් පරයන්කේ සමහර පරයන්කවල හැබැයි දැන් අන්න එතනට තමයි දාන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි ඒ හැකියාව වර්ධනය වෙලා තියෙද්දි ආයේ වේදනාවට පසලවට යනවා කියන්නේ හරිම අපි කියන්නේ මේ පාර වැරදීමක් වෙන්නේ. ඒ එහෙම එහෙම දාගත්තාම අනිවාර්යයෙන්ම අමාරුයි. ඒ කියන්නේ අපි ක්‍රමානුකූලව ඒ කියන්නේ භවනා වැඩෙන රටාවක් තියෙනවානේ. ඒ ඒ රටාවට අපි දාගන්න ඕනේ. ඒක තමයි ඇත්තටම සාකච්ඡාවකින් අපි මේ පිරිසුදු කරගන්න බලන්නේ. අපි ඒ රටාවේ යන්නේ නැතුව අපි එහෙමත් කුසලතාවයක් දැන් හිතේ වර්ධනය වෙද්දී ඒත් අපි ඒක අගේ කරන්නේ නැතුව අපි නැවත අරමුණකට දානවා කියන්නේ ප්‍රෙදෙන්න ගන්නවා. ඒ කියන්නේ එතෙන්දී ආයි පිටපොට යන ගතියක් තියෙන්නේ. ඒ නිසා බලන්න ආයේ පොඩ්ඩක් වේදනානුපස්සනාව වෙනුවට ඕන ආනාපාන සතියෙන් වෙන්න පුළුවන් නැත්නම් ඔය ධාතු මනසිකාරය වගේ ධාතු ලක්ෂණ ටික මතුවෙනවා නම් ඒ ධාතුන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැක ගන්න. ඒක නැති ඒ ඒ ස්වභාවය දැක ගැනීම හරහා හිත අතහරිනවා නම් හිත අරමුණු නොගෙන ඉන්න තත්යකට එනවා නම් ඒ පැත්තට තමයි හිත දැන් තල්ලු කරන්න ඕනේ. එතෙන්ට දාගන්නේ ඒ මිසක් ආයේ මේ වේදනාවක් මතුණායේ ඒ වෙලාවේදී කියලා වේදනාවට හරවන්න යන්න එපා හිත. ඔහොම කීප දෙනෙක්ව හම්බුණා. ඇත්තටම මිත්‍රිකලදී මේ මෑණි කෙනෙක්ව හම්බුණා. ඒ කියන්නේ මේ හැකියාව තියෙනවා. නමුත් අපි ඒක අගය කරන්නේ නැහැ. හිතට දැන් හැකියාවක් ලැබිලා තියෙනවා පොඩ්ඩක්. අරමුණු ග්‍රහණය කරන්නේ නැතුව, උපාදාන කරන්නේ නැතුව ඉන්න. නමුත් අපි ඇහිලා නැත්තම් එතෙන්දි කරන්න ඕනේ මේක උපාදාන නොකර සිටීමයි. දැන් ඊළඟ පියවර වශයෙන් කරන්න තියෙන්නේ කියලා අපි අහලා නැත්තම් අපි ආයේ බලෙන්ම දානවා මෙයාව වෙන තැනකට. ඒක වැරදි. එතෙන්දී අපි මේ පැත්තෙන් තමයි වර්ධනය කරන්න තියෙන්නේ. ඉතින් ඔතන මට නම් හිතෙනවා ඒක ප්‍රශ්නයක් තියෙන කියලා. මට ඒක තමයි. ඒ ඒක පොඩ්ඩක් ඉතින් සාකච්ඡා මාර්ගෙන් තමයි ගන්න වෙන්නේ. ඒ අපි සමහර ලාවට සමත භාවනා පැත්තේ යනකොටත් ඔය වගේ තත්ත්වයක් එනවා. හැබැයි ඒක ඒ තරම්ම මුහුකුරාගේ මට්ටමක් නෙමෙයි. ඒ කියන්නේ එතන ප්‍රඥාව මුල් කරගෙන ආපු මට්ටමක් නෙමෙයි. නමුත් කෙනෙක් කාලයක් තිස්සේ මේ ධාතු මනසිකාරයක් වගේ භාවනාවක් යෙදෙනවා නම් එතෙන්දී අනිවාර්යෙන් මේ දේ සිද්ධ වෙනවා. ප්‍රඥාපත්ත වර්ධනය වෙනවා. ඒකයි මේ අපි පොඩ්ඩක් මේ මොකද්ද ඕකේ මේ මේ මේ මේ අතීත විමසලා බලන්න වෙන්නේ ඒකයි. මෙයා මොන පැත්තකින්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. නැත්තම් අමාරු වැටෙනවා. නැත්තම් කියන්නේ යෝගියා දන්නේ නැහැනේ මෙයා මේ සමතයක් පැත්තෙන් ආවද නිකන් ඔහේ බලන් ඉඳද්දි ධර්මවල නොදිනී යන ස්වභාවයක් තියෙනවානේ. ඒක හිස් බව කියලා ඉතින් ඇතම් කෙනෙක් කියනවා. නමුත් ඒක ඇවිල්ලා නිකන් අරමුණ නොදැනියම පමණයි. මොකද එයාගේ ප්‍රඥාවක් කරහා අතහැරීමක් නිසා වෙච්ච දෙයක් නෙමෙයි. ඒ නිසා ඒවා තමයි පොඩ්ඩක් මේ හාරලා උස්සලා බලන්න වෙන්නේ. ඔව්. ධාතු මනසිකාරය කියන්නේ ඒක තමයි. ඒක ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ධාතු මනසිකාරය කළ යුතුයි කියලාවත් නීතියක් නැහැ. ඒ නිසා මේකත් දන්නේ නැහැ හැමදේම මම ඔහේ බලන් ඉන්නකොට ඒව දැනෙනවා මිසක් එහෙම මේක ධාතු මනසිකාරේ එහෙම කියලා හිත එහෙම අවබෝධයක් නැහැ ඒකයි. ඔව්. දැන් ඒ කියන්නේ මොකක් මුල් කර දැන් ඒකෙන් <laughs> එහාගේ මෙහාට යනවා. මටත් ඒ ස්වාමීන් වහන්සේ මේ කියපු විදිහට මෙහෙම වෙලා තියෙනවා ඒකයි මේ සමහර වෙලාවට හොඳට පරියන්ක වාඩි වුණා හොඳට වැඩෙනවා භාවනාව එක Tamanට හොඳටම දැනෙනවා. හරි. එහෙම වැඩිලා අර දැනීම ඇති වෙලා පිළිවෙලට අර මොකවත් දැනෙන්නේ නැති ස්වභාවය එහෙම වෙනවා. එතකොට අර වේදනාව කියන එක දැනෙන්නෙම නෑ. හැබැයි මේ සමහර දවස්වලට මේ අර කියන විදිහට ඉන්න අපහසුතාවය එනවා. ඒ කියන්නේ එකම දවසේ වුණත් එහෙම වෙන්න පුළුවන්. උදේ පරයන්ක හොඳටම සාර්ථකයි සතුටක් දැනෙනවා. ඊට පස්සේ ආයි කොහොම කරත් එවල ඉන්න බෑ. ඒක නම් ස්වාභාවිකයි. <clears throat> ඒක නෙමෙයි මෙතන කතා කරන්නේ. يعني අපිට කියන්නේ සියලුම පරයන්ක එකම මට්ටමක එකම ප්‍රශස්ත මට්ටම පවත්වන්න බෑ. ඒක වෙන්නේ නැහැ. ඊළඟට අද හොඳට වෙලා හෙටත් ඒ මට්ටමම ඒක වෙන්නේත් නැහැ. සම්පූර්ණයෙන්ම අටලෝ දහමම හම්බ වෙනවා මේකේ. ඉතින් ඒ නිසා ඒ කියන්නේ ඒ ඒක ඉතින් අටලෝ දහමට මුහුණ දෙන්න පුළුවන් හැකියාව මේක හරහාමයි ලැබෙන්නේ. දැන් මෙතන මේ ආධ්‍යාත්මික ගමනක් තියෙන්නේ. ඉතින් අපි හිතන්න අපි මහ ලොකු විපස්සනා කරා කියලා කියලා අපි මේ පොඩි දෙයකටත් කම්පා වෙනවා, අඬනවා, වැළපෙනවා නම් ඒ කියන්නේ තාම මේකේ කම්පා වෙනවනේ. ඒ කියන්නේ මේක තාම මේ ඒ පරිණත භාවයක් අපි තුල ඇති වෙලා නැහැ. නමුත් මේ භාවනාව හරහා මේ හැලහැප්පීම් වෙන්නත් ඕනේ. සම්පූර්ණයෙන් කඩන් වැටෙන්නත් ඕනේ. සම්පූර්ණයෙන් හොඳට උඩට යන්නත් ඕනේ. ආයි අනිත් දවසේ ගන්න දෙයක් නැති වෙන්නත් ඕනේ. එතකොට තමයි මේ තේරෙන්නේ මේ උඩටම ගිහිල්ලා වැඩකුත් නැහැ. එතෙන්දී මේ පාටියක් දාලා වැඩකුත් නැහැ. <laughs> ඊළඟට මේ යටටම ගියාට පස්සේ ආයි එච්චර අඬන්න වැළපෙන දෙයක්වත් නැහැ. අනාත්ම. <laughs> ඔව්. ඒ නිසා මේකේ මැද්දේ ඉන්න තමයි අපි ටික ටික ටික ටික එතෙන්ට තමයි එතරම් හිත එන්නේ. මේ දේවල් ඇති වෙන සමහර දවසක බොහොම හොඳයි. ඒ විදිහට දේවල් සිද්ධ වෙනවා. අනිත් දවසෙන් ගන්න දෙයක් නැහැ. ඉතින් ඒ වෙලාවට පිළිගන්නවා. ඉතින් ඒක දුක දුක වශයෙන් බාර ගන්නවා. ස්වාමීන් වහන්සේ එතකොට අර මෙහෙම අපි දැන් අර මොකවත් අරමුණ නැති ස්වභාවය ඉන්නකොට එතනින් එහාට මොකද්ද කරන්න ඕනේ එහෙම කියලා දැනගෙන යන්න ඕනේ එහෙම මොකක් හරි තියෙනවද නැත්නම් ඒත් හොමම බලාගෙන ඉන්නද තියෙන්නේ? ඔව්. ඒ කියන්නේ ඇත්තටම දැන් අපිටම ආනාපාන දැන් ආනාපාන සතිය හරහා කෙනෙක් යනවා නම් සමහරවිට ආනාපාන සතියෙම්ම වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හරහා ඔය දැන් අපි විස්තර කරන ආනාපාන සති සූත්‍රය ආකාරයටත් වැඩේ සිද්ධ වෙනවා. ඇතම් කෙනෙකුට එහෙම සිද්ධ වෙනවා. තවත් කෙනෙකුට අපිටම ආනාපාන සතියේ කායනුපසනා මට්ටමක් වැඩෙනවා. ඊට පස්සේ මේ වගේ කය පුරා යම් යම් දේවල් දැනෙන්න ගන්නවා. ස්වාභාවිකවම වෙනවා. සමහර තද ගති, රළු ගති, කම්පන ස්වභාවයන්, චංචල වෙන ස්වභාවයන් දැනෙන්න ගන්නවා. ඊට පස්සේ අර ආනාපානෙන් හැදිච්ච එකඟතාවයක් තියෙනවා නම් මේ දේවල් නිරීක්ෂණය කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන්. හුඟක් දෙනෙක් ඒකත් කරනවා. ඒ ඒ දේවල් ඊට පස්සේ තියෙන එක බලබලා ඉන්න එකයි තියෙන්නේ. ඒ තුලින් තමයි අන්න අනිත්‍ය ස්වභාවය වැටහෙන්න ගන්නෙ. ඉතින් ඒකේ යම් පරිණත භාවයක් අට ආවට පස්සේ තමයි අය අතහරින්නේ. ඒ අතහැරීම තුළින් තමයි අන්න මේ අරමුණක් නොගන්නා තත්ත්වයකට එන්න පුළුවන්. ඉතින් ඒක කියන්නේ මුලින්ම යෝගාවචරයේක අත්දකින්නකොට ඒකේ තියෙන 아무තු නැවුම් ස්වභාවයක්. ඒක එක එකයි එක එක විදිහට කියනවා. ඉතින් ඒක අපි કૃතිමව මේක පොවල වැඩක් නැහැ. ඒතර නිකන් අපි මේක ගන්න උත්සාහ කරනවානේ. ඒක වැරදි ඉතින්. අපි මේක දැන් හිත මේ මේ தත්වගත කරන්න යනවා අන්න අතෙන්ට දාන්න ඕනේ දැන්. එහෙම කරන්න බෑ. මේක වැඩෙන්න ඕනේ. ඒ කියන්නේ මේක මේ දේවල් ඇතිවීම නැතිවීම ස්වභාවය. මේකේ තියෙන අනිත්‍ය ස්වභාවය, මේකේ තියෙන පෙළන ස්වභාවය, අනාත්ම ස්වභාවය අර කලින් වගේ මේක ක්‍රමානුකූලව වැඩිමින් වැඩිමින් වැඩිමින් වැඩිමින් නාවනම් මෙතන තියෙන හේතුඵල ධමයක් නම් ඊළඟ පියවරට යනවා කියන එක බුදුහාඳුරගෙන චේතනාවක්වත් පහළ කරන්න අවශ්‍ය නැහැ. අපි මේ චේතනා පූර්වකව දැන් මං අතෙන්ට දාන්න ඕනේ කියලා හිතුවොත් වැරදි. ඒ ධාතු හොය හොයනවට වඩා ධාතුන්ගේ ස්වභාවය දැකගැනීමෙන් ඉඳීම පමණයි අපිට කරන්න තියෙන්නේ. ඒ ඒ ස්වභාවයෙන් හොඳට තේරුම් ගනිමින් ඒ හොඳට විමසන හැබැයි නිකන් ඔහේ වළං ඉඳලා වැඩකුත් නැහැ. එතෙන්ද පොඩ්ඩක් අර විමසනා සුළුව බලන්න ඕනේ. පොඩ්ඩක් මොකද්ද ඇත්තටම මෙතන වෙන්නේ කියලා නිකන් කුතුහලයෙන් බලන්න ඕනේ. ඒ එතෙන්ද තමයි යන්න ධම්මවිචයක් දිනු වෙන්නේ. ප්‍රඥාවක් අවදි වෙන්නේ. ඒ ඒකේ අවදි වෙලා නැවත නැවත මේක සිද්ධ වෙලා සිද්ධ වෙලා බහුරීකృత වෙලා ප්‍රඥාවේ මොහු කරා යමක් වුණා නම් අතහරිනවා. ඒක අපි අතහරිනව නෙමෙයි ඇත්තටම. මේ අපි දැන් අපි පොතෙන් පතෙන් ගෙනගෙන අපි ඕක තියනවනේ ඕන තරම් පොත්පත් කියවල ඉතින් දන්නවා ඉතින් අතහරිනවා කියලා දන්නවා. නමුත් අපි අතහැරියට වැඩක් නැහැ. හිත අතහැරලා නැහැ. <laughs> දැන් ඇත්තටම මේ දැන් අපි මේ හිතට තමයි පෙන්ලා දෙන්නේ. අපි නිශ්ශබ්ද කරනවා. තර්ක මනස නිශ්ශබ්ද කරනවා. තර්ක මනස පුළුවන් තරම් නිශ්ශබ්ද කළා. එයාගේ මේ ඇතුලේ තියෙන ප්‍රඥාවක් අවදි වීම සඳහා අපි අවස්ථාවක් සලස්සලා දෙනවා. එතකොට ඒ ප්‍රඥාවේ යම් මොහුකුරා යාමක් සිද්ධ වුනහම එයාම අතහරිනවා. ආයි අපිට සහභාගී වෙන්නවත් දෙයක් නැහැ. හැබැයි ඒ ඒ අතහැරපු මොහොත කෙනෙක් බොහොම මේ ප්‍රබලව එයාට කියන්නේ එක මොහොතක් අතහැරියා කියන එකට වඩා ඒක නැවත නැවත සිද්ධ වෙනකොට අපිට මේක යම් දැනෙන මට්ටමකින් ඒ අතහැරීම සිද්ධ වුණා නම් යෝගයාට වෙනසක් තේරෙනවා. ඉතින් ඒකයි. ඉතින් ඒ වෙනස ඉතින් යෝගින් එක කතා කරනකොට තියෙනවා මෙහෙම වුණා අර වුණා කියලා ඉතින් පොඩ්ඩක් කියනවනේ තේරෙනවා මේ හරිය තමයි ඉතින්නේ කියලා. ඒකයි. ඉතින් දැනට ඒ කියන්නේ අනිත් එක මේ தත්ත්වයට අර මං කිව්වා වගේ බලෙන් දාන්නත් බෑ. <clears throat> මේක ඉක්මන් කරන්න ඕනේ කියලා එහෙම කරන්නත් බෑ. ඒ වුණාට කියන්නේ ඉක්මන් කරනවා කියලා කරන්න කියන්නේ මේ අපි ඔය දවසක් කළා ඊළඟ සතියේ නම් දවසක් කරලා ඉතින් අනිවාර්යෙන් ඉක්මන් කරන්න වෙනවා. <laughs> ඒක නෙවෙයි මම මේ කියන්නේ. දිනපතා කරන්න ඕනේ. අනිවාර්යයෙන් මේක දිනපතා කරොත් තමයි මේ මේක හැදෙන්නේ. මේ එතෙන් ඉක්මන් කරන්න වෙනවා. ඒ මිසක් අපි දැන් හැමදාමත් මේ දේ කරනවා අපි කැපලත් වැඩේ කරනවා නම් එතෙන්ද ඉතින් අනවශ්‍ය විදිහේ වෙහසක් මේ මේ තල්ලු කිරීමක් කරන්න උවමනා නැහැ මේ දේ අපිට තියෙන නිකන් අර පැලයක් වැඩනවා වගේ තමයි අපි අනවශ්‍ය විදිහට පොර දාන්න ඕනෙත් නැහැ මේ පොර ටිකක් ඕනා නම් දාන්නයි තියෙන්නේ වතුර ටික දානවා හොඳට තනකොළ වැවෙන්න නොදී ඒකේ ආරක්ෂාව සලස්සලා දෙනවා ඒ අපිට තියෙන්නේ අතන මේ පසුබිම සකස් කරලා දෙන එක මේකට මේ වුමනා කරන හේතු ටික සකස් කරලා දෙන එක තමයි අපේ යුතුයකම වෙන්නේ. ඒ දේ වෙනවා නම් මේක ස්වාභාවික සබා දහමක් වශයෙන් වැඩෙනවා. <laughs> <laughs> ඒක තමයි එක එක කියන්නේ එක එක මට්ටම් තියෙනවා. අපිට කියන්නේ සමාධියක් කරහා යනකොට මේ වේදනාවක් නැති වෙන්න පුළුවන්. ෆීලිංග්ස් ඇති වෙන්න පුළුවන්. ඒක හැබැයි ටික ටික ඊළඟ මට්ටම් වලදී දේවල් තිබුණට ග්‍රහණය කරන්න තත්වයකට එනවා හිත. ඉතින් නැත්තම් අපි මේකෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ හැමතිස්සෙම මේ නිකන් අර සිහි මූර්චා වුණා වටවන්නේ. ඒක නෙමෙයි. හැබැයි ඒ වගේ ස්වභාවයක් මුලදී තියෙනවා. සමාධිය ගැඹුරු ගැඹුරකට ගියාට පස්සේ නම් ඕක සිද්ධ වුනේ. එහෙම ස්වභාවයක් තියෙනවා. එතෙන්දී මොකක්වත් නැහැ. නිකන් මොකක්දෝ එකක් වුණා වගේ දැනෙනවා. හැබැයි ඒ தත්ත්වෙම නෙමෙයි හැමදාම තියෙන්නේ. තව ඒක يعني සමාධිය يعني මේ يعني අර තත්වයක් ස්පර්ශ කරන්න මුලදී උඟා කාරණා හරහා යන්නේ. මොකද අපේ කෙලස් ටික ගහනවා මේකට ඊළඟට සමාධියත් එහෙම එහෙ වෙනවා ප්‍රඥාවත් තාම හොඳට තහවුරු වෙලා නැහැ. ඉතින් ඔක්කොම ටික නිකන් කනාවක් තමයි මුලදී හරියන්නේ. <laughs> පස්සේ තමයි ඉතින් පොඩ පොඩ පොඩ මේ ටික හදාගෙන ගානට පිළිවෙලට එන්නේ. හරි. අවසන් වේදනාවද? ඔව්. නෑ මේ මෑණිය දැන් අවුරුදු 7ක් තිස්සේ භාවනාත් කළානේ. <laughs> ඒ නිසා මට හිතෙනවා يعني දැන් අපි අර අර මට්ටමේ ඉන්න කෙනෙක් හිත හොඳට දැන් අරමුණකින් තොරව සතිය පවත්වන්න පුළුවන් මට්ටමේ ඉන්න කෙනෙක් අරමුණක් අල්ලගත්තොත් දැන් ඒ අරමුණෙන් සෑහෙන පීඩාවක් ලබනවා. අයි සමාවක් නැහැ. <laughs> එතෙන්ද ඉතින් මේකත් අතහැරලා මම හිතට සැහැල්ලුවෙන් ඉන්න දෙන්නයි තියෙන්නේ. සිතානුපසන පැත්තට පයින්නයි තියෙන්නේ. සිතුවිලි ආවට ලොකු සිතුවිලි නෙමෙයි පොඩි පොඩි තේරුමක් නැති අතීත අනාගත පොඩි පොඩි කෑලි කෑලි සිතුවිලි සිතුවිලි කියලා තමයි තේරෙන්නේ නිකන් ටිකක් අඳුරු වගේ තැනක වගේ අර සිතුවිලි ගොඩක් එක්ක වගේ තමයි දවසම ඒ එමුල් ඒක පරියන්කයක්ම පුළුවන් නම් ඒ සිතුවිලි එන යන දිහා බලමින් ඉන්න අර කියන්නේ එක එක මට්ටම් වෙන්න පුළුවන්. ඔහේ Tamanට කිසිම සම්බන්ධයක් නැති සිතුවිලි රාශියක් එන්න පුළුවන්. එතෙන්දී අපිට මේවා බලන්න යන්න අවශ්‍ය නැහැ. ඔහේ යන්න දෙන්නයි තියෙන්නේ. නමුත් එක සිතුවිල්ලක් එනවා යනවා. ආයෙත් තව සිතුවිල්ලක් එනවා යනවා. ඒ වගේ ස්වභාවයක් නම් ඒකේ ඒ එන යන ස්වභාවය දැකගන්න එකේ මේ ප්‍රයෝජනයක් තියෙනවා. ඒ එන යන එක නෙවෙයි ස්වාමීන් වහන්සේ මේක නිකන් සිතුවිලි කාමරයක පුරවලා දාලා වගේ ඒකක ඉන්නවා වගේ. හරි. දැන් එතකොට ඒක අවසන් වෙනවා. එන එන ඒ ඒ පරියන්කෙන් ඒක ඉවරයි. ඊට පස්සේ කේදි තමයි වේදනාව මුළු එකම. පොඩ්ඩක් ඕනම් මුලට ගිහිල්ලා සුද්ධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු ආනාපාන සතිය පොඩ්ඩක් වඩලා හිතේ සංසිඳීමක් ඇති කරගෙන සමාධියක් හදාගෙන ආයෙත් බලනවා මොන හරි ධාතු ලක්ෂණ ප්‍රකට වෙනවා නම් ඒවා දිහා බලනවා. ඒ දිහා බලද්දි ඒ එක එකක් ඇති වෙන තියෙන ස්වභාවය දැන් පොඩ්ඩක් ආයෙ උගන්ලා දෙනවා. එතන හරි සරලව යන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඒ හරහා ගිහිල්ලා හොඳට අනිත්‍ය ස්වභාවයක් අනාත්ම ස්වභාවයක් ප්‍රකට වුණත් ඒත් අතහරිනවා. අපි වේදනා දිහා බලලා ඒකේ හොඳට මේ දේ දැක ගන්න පුළුවන් නම් ගැටෙන්නේ නැතුව. කියන්නේ මේක බැලීම හරහා දුර වෙයි කියන සංඥාවකින් නෙමෙයි. මෙතන ඉගෙන ගැනීම සඳහායි මේ වේදනා ටිකක් පහළලා තියෙන්නේ. කියන්නේ අනේ වගේ ආකල්පයකින් මේ වේදනාවල ඇතිවීම නැතිවීම සඳහා දැක ගැනීම හරහාත් අර දේ සිද්ධ වෙනවා. හිත දිහා බැලීම හරහාත් මේ දේ සිද්ධ වෙනවා. කොයි පැත්තෙන් ගියත් ප්‍රඥා වර්ධනය කරන්න ඔය කොයි පැත්තත් ප්‍රශ්නයක් නැහැ. තමන්ට පහසු තැනක් මෙතන පහසු පැත්තක් තෝරගන්නයි තියෙන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ නැවතත් මුලම ආනාපානයේ විස්තර බලලා එහෙමද? විස්තර බැලීම එතන ඇත්තටම අපි විස්තර බැලීම හරහායි එක අතකින් යා සංසඳෙන්නේ. හොඳට ඇසියුම්ම මෙයා කොහොමද මේ මුලැමැදාග චුට්ටක් බලන්න ගත්තාමනේ අපි මුළු ලෝකෙම අයින් වෙලා ආයෙත් ඒක තුලට බැහැගන්නේ. එතකොට තමයි යාසියුම් වෙන්නේ. අන්න පසම්බනේට එනවා. ඊට ඒ ඒ தත්ත්වය දැන් පොඩ්ඩක් පවත්වන්න පුළුවන්ද කියලා බලන්න. කියන්නේ මේ මහා කාලයක් කරන්න ඕනේ නැහැ. චුට්ටක් ඔන්න ආයෙත් ආනාපානෙත් එක්ක සතිමත්ව ඉන්නවා. මුලැමැදාග බලනවා. මුලැමැදාග බල බලමින් ඉන්නවා. ඉතින් ඒතර සෝයක් තියෙනවනේ. ආනාපානෙ තුල සෝයක් තියෙනවා. අනිත් දේවල් මොකක්වත් නැහැ. දැන් ආස්වාසේ මුලැමැදාග බලා ගන්නවා. ප්‍රස්වාසේ මුලැමැදාග බලා ගන්නවා. මේක හොඳින් බලමින් ඉන්නවා. හොඳට දැන් එක පැත්තකින් සමතයක් වැඩෙනවා. ඔන්න ඒක හොඳට ගිහිල්ලා තැම්පත් වුණා නම් ඊළාට ඒ තැම්පත් වෙච්ච ස්වභාවය තුළ පොඩ්ඩක් සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා. ඒ ඉන්නකොට හිතන්න කයේ දැන් දේවල් මතුවෙනවා කියලා, ධාතු ලක්ෂණ මතුවෙනවා කියලා. දැන් අර හදාගත්ත සමාධියෙන් ඒ මතුවෙන හොඳ ප්‍රකට තැනකට ඒ සමාධිය යොමු කරන්න. යොමු කළා එතන தත්ත්වය හොඳට නිරීක්ෂණය කරන්න. මොකද්ද මෙතන වෙන්නේ කියලා බලන්න. ඒ දේ පළමින් ඉන්නකොට කියන්නේ හොඳට ඔය දේ වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් අපි තුල හොඳට අර දැන් අපි ගන්න බලාපොරොත්තු වෙන தත්ත්වේ නැත්නම් ඒ ප්‍රඥාව වැඩෙනවා නම් ඔය ඔය හරහා ඒ දේ සිද්ධ වෙනවා. යන්න පුළුවන් සරල මාර්ගයක් එතන තියෙනවා. එතන එතන නැතුව වේදනාව පැත්තක් මතුවෙනවා නම් වේදනාවත් එක්ක ඉන්න පුළුවන් කියලා තේරෙනවා නම් ඒකට දැම්මත් කමක් නැහැ. හැබැයි ද්වේෂයෙන් තොරව. වේදනාවක් තියෙනවා. හැබැයි නිකම් දාන්නේ කමක් නැහැ. දැන් අරමුණක් මත වෙලා තියෙනවා. ප්‍රඥාව දිනු කරගැනීම සඳහා දැන් අරමුණක් මත වෙලා තියෙනවා. ඒ දිහා දැන් බලනවා. එතකොට සැප වේදනාවක් වුණත් එකයි දුක් වේදනාවක් වුණත් එකයි හුදු වේදනාවක් පමණයි. ඒ දිහා ඔන්න බලනවා. ඉතින් ඒකෙත් ඒකෙත් මේ දේවල් ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න මේ ප්‍රඥාව වැඩෙනවා. ඔව්. අපි පොඩ්ඩක් ওই දෙකෙන් එකක් කරලා බලන්න. ඔව්. <clears throat> කරලා බලලා ආයෙත් පොඩ්ඩක් නිකන් කියන්නේ ඔතන පිරිහීමක් නෙමෙයි තියෙන්නේ අර මාර්ගය පිරිසුදු කර ගැනීමක් තියෙන්නේ. එහෙමයි. හොඳයි. හොඳයි. ඒ කියන්නේ ඔය හරහා යද්දී හිතන්න හිත දැන් ආයි ඒ අරමුණ සම්පූර්ණයෙන්ම නොදැනී ගියා. වෙන අරමුණක් ආවේ නැහැ. හිත වෙන අරමුණක් ග්‍රහණය කළෙත් නැහැ. එහෙමනම් ආයි දාන්න එපා වෙන අරමුණකට. එතරම් පොඩි මේ අපිට සැලකිලිමත් වෙන්න තියෙන්නේ. දැන් අපි කාලයක් කරපු නිසා හිතේ ඒ හැකියාව වර්ධනය වෙලා තියෙන්න පුළුවන්. අපි නොදැනුවත්ව. ඒක තමයි දැන් මේ පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්නේ. වේදනාව මේ මොකද්ද ධාතුගේ ලක්ෂණයක් දැන් බලබලා ඉන්නවා. මේක මේ ඇති වෙන්න තියෙන ස්වභාවය පෙන්න පෙන්න ඉන්නවා මෙයාට. එහෙම ඉන්නකොට අපි තුමුන්න මේ පැය කාලක් තිස්සේ මේක දැන් පෙන්න පෙන්න ඉන්නවා. බලනවා මොකද්ද අපි මෙතන ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ කියලා නිකන් කුතුහලයකින් ඌමනාවකින් බලාගෙන ඉන්නවා. එහෙම ඉඳද්දී අපි හිතමු මේ අරමුණ සම්පූර්ණයෙන්ම නැති වෙලා හිත නිකන් සංසිඳුණු ස්වභාවයට වගේපත් වුණා කියලා. එහෙමනම් ඒ සංසිඳීම තුල ඉන්න. ආයි වේදනාවට දාන්න එපා. ආයි හිත දිහා බලන්න යන්නත් අවශ්‍ය නැහැ. හිතේ සිතුවිලි තියෙනවා නම් ඉතින් මම හිතනවා හිතේ සිතුවිලි නයක් නැහැ කියලා. එහෙම සංසිඳීමක් වුණා නම්. හා. ඒ වෙලාවට නැහැ. ඒක තමයි. ඒ වෙලාවට අන්නේ ඒ සංසිඳිච්ච ස්වභාවය තුළ හිතට අරමුණුත් නැහැ වේදනාවනුත් ලොකුවට නැහැ බලබල හිතිය රූප කර්මස්ථානෙත් ගෙවුණා ධාතු ධාතු ලක්ෂණය ගෙවිලා ගියා දැන් ආයි වෙන එකකට දාන්න අවශ්‍ය නැහැ පොඩ්ඩක් ඒ සංසිඳිච්ච ස්වභාවය තුළ ඉන්න උගන්වන්න දැන් හිතට එයා තුළ ඒ හැකියාව තියෙනවා ඒ හැකියාව තමයි ඊළඟට වර්ධනය කරලා දෙන්නේ හොඳයි හරි ඉවරයිනේ. තියනවාද? අපි කෙටියෙන් ගමු එහෙමනම්. ඔව්. හරි. ගරු ස්වාමින් වහන්සේ මනෝ පුබ්බංගමා ධම්මා යන ගාතාව පැහැදිලි කර උදාහරණයකින් එය වඩාත් විස්තර කරන මෙන් කාරුණිකව ඉල්ලමි. තෙරුවන් සරණයි. <laughs> <laughs> හොරාට කලින් අර මොකද්ද පෙන්නවි කියන්නේ? <laughs> මනෝ පුබ්බංගම ධම්මා. ඔක ඇත්තටම එක එක පැති වලින් විස්තර කරනවා. දැන් කටුකුරුන් සානාස එහෙම විස්තර කරන්නේ අර මේ දැන් හිතට එන ආරම්මන අපි ධම්ම ධම්මාරම්මන වශයෙන් පෙන්නනවානේ. එතෙන්දී ඒ ධම්මාරම්මන වලට වඩා ප්‍රමුඛත්වයේ තියෙනවා මනස කියන එක. ඉතින් එහෙම ඔක අර්ථකථනය කරන්න පුළුවන්. ඉතින්දී ඒ කියන්නේ මනස තමයි ප්‍රමුඛයා. එයා තමයි ඉස්සරහා ඉන්නේ. නැබුව පිටින් එන අරමුණු කියන එක බාහිර දෙයක්. ඉතින් ඒ පිටින් එන අරමුණු වලින් තොරවත් ඒතකොට මෙයාට ඉන්න පුළුවන්. අන්න ඒ වගේ මනස ප්‍රමුඛයි මනස තමයි ප්‍රබලයා කියන අදහස තනින් ගන්න පුළුවන්. ඉතින් ඕක පොදුවේ නිකන් කියනවා නම් හැබැයි ඉතින් හැම දෙයකටම මනස මුල් වෙනවා කියලා වගේ නිකන් සරලව අර්ථ දක්වන්නත් පුළුවන් ඉතින්. අහහ ආ ඔව් එතරම් මනස මුල් වෙලා තියෙනවා ආ <laughs> oh. නෑ ඒක මෙතෙන්ට එන්නේ නැහැ නේද uh, equal suspended mind කියන්නේ දැන් අපි දැන් අපි සතිමත්ව ඉන්නවා. සතිමත්ව ඉන්නකොට අපි ඒක අරමුණකටවත් මේ වැඩි රුචියක් දෙන්නේ නැහැ. සස්පෙන්ඩ් කරලා තියෙන්නේ මේ එකකටවත් අපි කැමැත්තක් ප්‍රකාශ කරන්න යන්නේ අපි අපේ පාඩුවේ ඉන්නවා. හැබැයි අරමුණු නැත්තේත් නැහැ. ඒවා තියෙනවා. සිතුවිලිත් තියෙනවා, වේදනක් තියෙනවා, මේ ධාතු ලක්ෂණත් තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා. හැබැයි අපි ඉන්නවා අපේ පාඩුවේ. ඒක ඉතින් සතියේ එක මට්ටමක් වශයෙන් පෙන්න ගන්න පුළුවන් නැත්නම් විපස්සනාවේ එක මට්ටමක් වශයෙන් කියන්න පුළුවන්. මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය. ඒකෙදි ඉතින් අර ගැඹුරෙන් මට හිතෙනවා අර කටුකුරුණ සානාංශය විස්තර කරන විස්තර කිරීම හොඳයි කියලා. ඒ කියන්නේ මනස කියන එක ඇත්තරම දැනුවත් භාවයක් වශයෙන් නැත්නම් දේවල් දැනගැනීමේ මට්ටමක් වශයෙන් තියෙනවා. හැබැයි ඒකට මේ අරමුණු කියන දේවල් හරහා ඒ දැනීම් සිද්ධ වෙන්නේ. හැබැයි මේ ඒ අරමුණු ආවේ නැහැ කියලා මේ දැනීමට හානියක් වෙලා නැහැ. ඒකේ හැකියාව තියෙනවා. ඊළඟට හැබැයි ඉතින් මේ දේවල් අතර මනස තමයි මුල් වෙලා තියෙන්නේ. ඉතින් ඒ ඒ මනස බැරි වෙලාවත් අපි දූෂණය කරගෙන ඒකෙන් යම් කිසි ද්වේෂයක් ඇති කරගෙන අකුසල් පැත්තකට ගිහිල්ලා ඒක මුල් වෙලා අපි යමක් කරනවා නම් ඔන්න ඒ හරහා කර්ම රැස් වෙනවා. එතකොට අන්න කර්ම විපාක වශයෙන් අකුසල කර්ම වශයෙන් අන්න අර බුදුරයන් වහන්සේ පෙන්වන උපමාවේදී කියන්නේ මේ මේ ගැල මේ මොකද හරක පස්සේ එන ගැලක් වගේ බරක් ඉතින් පිටිපස්සෙන් එනවා කර්ම විපාකයක් වශයෙන්. එහෙම නැතුව මේක බොහොම මනස ප්‍රසන්න වෙලා ඒකෙන් කටයුත්තක් කරනවා නම් එතෙන්ද යන්න අපිට සුඛ විපාකයක් වශයෙන් අන්න කර්ම රැස්වීමක් සිද්ධ වෙනවා. හරියට නිකන් තමන් අත්හැරලා යන්නේ නැති සෙවණල්ලක් වගේ. ඉතින් මේක තමන් එක එන ස්වභාවයක් තියෙනවා. ඉතින් අපිට සරලව ඉතින් ඔහොම තේරුම් ගන්න පුළුවන්. මම චුට්ටක් තව බලන්නම් ඕනනම් තව මොනා හරි ඔගේ ගැඹුරක් පෙන්ලා දීලා තියෙනවද කියලා මට දැනට නම් ওই ටික තමයි මතක් වෙන්නේ. හොඳයි. අන්තිම ප්‍රශ්න ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්නේ ඔබ වහන්සේ ධම්මසරණ විහාරස් විහාරස්ථානයේදී කළ සංඥා සම්බන්ධ දේශනාවට අදාළ එකකි. ආයතනයකට ස්පර්ශවන ඕනෑම අරමුණක් අපි හඳුනාගන්නේ සංඥා මගිනි. සංඥාවක් මගින් පමණක් යමක් සංඥාවක් මගින් යමක් හඳුනා ගැනීම ක්ලේශයක්ද? තෙරුවන් සරණයි. ක්ලේශයක්ද නෑ මට හිතෙන්නේ ඇත්තටම ඔතන හඳුනා ගැනීම මට්ටම අභිභවා ගිහිල්ලා හිත ප්‍රපංච කරන මට්ටමකට ගියාට පස්සේ තමයි ඉතින් කර්ම රැස් වෙන මට්ටමකට ක්ලෙස් ක්ලෙස් හට ගන්න මට්ටමකට යන්නේ. නැතුව අපි හඳුනාගත්ත මට්ටමේ නවත්ත ගන්න පුළුවන් නම් දිත්තේ දෙට්ට මත්තම් කරගන්න පුළුවන් නම් එතනින් ගැටලුවක් නැහැ. දැක්කා ඉතින් දැක්ක තමයි. හඳුනත් හඳුනාගත්තා මේ කියන්නේ සාමාන්‍ය සම්මුති මට්ටමකින් හඳුනාගත්තා. අපි මේ ඉන්නේ පිරිමියෙක් මේ ඉන්නේ ගැහණියක් කියන්නේ හඳුනාගත්තා. නමුත් ඉන් එහාට කතාවක් ගොතාගෙන මගේ තියෙන ආශ්‍රව අනුසය ධර්මයන් හරහා මෙයාට කැමැත්තක් දියාගෙන මෙයාට අකමැත්තක් තියාගෙන මේ ඒ හරහා තව හිතේ සිතුවිලි මේ දේවල් දාගෙන එතනින් පැත්තට ගියොත් තමයි දේශ මේ කැලස් එන්නේ. ඒ නිසා අපි හඳුනා ගැනීම මට්ටමේදී එකwidehatකින් අපිට කියන්න බෑ මේ මෙතන කෙලස් හට ගන්නවාය නැත්නම් කර්ම රැස් වෙනවාය කියලා එහෙම කියන්න බෑ. ඉතින් අර භවනාව හරහා කරන්නේ ඇත්තරම නැත්නම් සතිය මේ දියුණු වීම හරහා ටික ටික ඒ හැකියාව තමයි හැදිලා එන්නේ. විපස්සනාවක් වඩද්දී දේවල් පේනවා ඒ උනාට හිතේ ඇතුලේ කතාවක් නැහැ. හිත ප්‍රපංච කිරීමක් නැහැ. හැබැයි එතනින් හඳු මේ අදහස් වෙන්නේ එයා හඳුනගන්නේ නැහැ කියලා. හඳුන ගන්නවා. ඔව්. එයා දේවල් නැත්නම් රහතන් වහන්සේලා කොහොමද කටයුතු කරලා තියෙන්නේ නේද? උන්වහන්සේලා දේවල් පරිහරණය කරනවා. ඒක හරිය ලස්සනටත් කියනවා මේ උදාහරණයක් වශයෙන් දැන් සංඥා මට්ටමින්ම අහන නිසා දැන් උන්වහන්සේලාත් ව්‍යවහාර කරනවා කියනවා මේ මම කිව්වා මටයි කිව්වේ කියලා ව්‍යවහාර කරනවායි කියලා කියනවා. ඉතින් මොකද්ද මේ වෙනස? ඉතින් අනිත් අයත් කියන්නේ එහෙමයි මේ රහතන් වහන්සේලාත් කියන්නේ එහෙමනේ කියලා ඉතින් මේ කවුද ඇවිල්ලා අහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන්නේ එහෙම ඒගොල්ලොත් කියනවා තමයි. නමුත් ඒක ව්‍යවහාර මාත්‍රයක් බව දැනගෙන උන්වහන්සේලා දන්නවා මේක මේ හුදු ව්‍යවහාර මාත්‍රයක්. මේ මම කියලා දැඩිව ග්‍රහණය කරගෙන මමත්වයෙන් අරගෙන කෙනෙක්ව හදාගෙන පුජ්‍යල සංඥාවෙන් අරගෙන එහෙම පැටලිල්ලක් උන්වහන්සේලාගේ නැහැ. කියනවා මම අද පින්නපාති ගියා, මම අද බණ කිව්වා, මේ මට අර ස්වාමීන් වහන්සේ මේක කරන්න කියලා කිව්වා. ඉතින් ඒ විදිහේ ව්‍යවහාර මාත්‍රයක් වශයෙන් පරිහරණය කරනවා. හරි ලස්සන ගාතාවකුත් එනවා මේ මම මතක් කරලා කියන්න. <laughs> අහං වදන්ති තිපිසෝ වදෙය්‍ය මමං වදන්ති තිපිසෝ වදෙය්‍ය ලෝකේ සමඤ්ඤා කුසලෝ විදිත්වා වෝහාරමත්තේන සෝවෝ හරිය. ඒ කියන්නේ මට කිව්වා මම කිව්වා කියලා කියනවා මට කිව්වා කියලා කියනවා. මේ ලෝකේ තියෙන ව්‍යවහාරය ව්‍යවහාර මාත්‍රයක් වශයෙන් අරගෙන ඒක පරාමර්ශණය කරන්නේ නැතුව දැඩිව ග්‍රහණය කරන්නේ නැතුව ඒක පරිහරණය කරනවා. ගැටලුවක් නැහැ. ඉතින් සංඥාවන් සංඥාවන් වශයෙන් තේරුම් අරගෙන කටයුතු කරනවා. ඔව්. හොඳයි. හොඳයි. එහෙමනම් ඉතින් ඔව්. හරි එහෙමනම් අපි දැන් පැය කුතුනාඩි 25ක් වගේ කාලයක් අදත් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. නැවතත් අපි සවස් 5ට එහෙමනම් ධර්ම දේශනා වාරයත් සමග මුණ ගැසෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.